පොදු ලකුණක් වශයෙන් තියාගත්තා. ඉතින් ඒක අදහස් කරන්නේ අපි මේ ගත කරන නේවාසික කාලය තුල අපිට අවශ්‍ය කරන්නා වූ උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීම සඳහා කරන්නා වූ අනුග්‍රහයක් විදියට සප්පාය කරනු සලසා දීමක් විදියට සකස් කොට කිරීමක් විදියට. ඉතින් ඒ විදියට අපිට කලාතුරකින් හම්බ වෙන මේ වාගේ නේවාසික භාවනා වැඩමුළුවකදී තමන් පුද්ගලයෙක් වශයෙන් පෞද්ගලිකවත් ඒ වගේ මේ වැඩමුළුවට මුළු දෙය ගත කරන සියලු දෙනාගේම පොදු ප්‍රයත්නයක් වශයෙන්ොත් මේ අනුග්‍රහ ගැන අපි අවදියෙන් ගත කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මේ වටින අවස්ථාව අපේ ඒ අඩුපාඩුකම් නිසා උපරිම ප්‍රයෝජන ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා කුමක් කළ යුතුද කියලා පුද්ගලිකව අපේ ඥාණයට වැටෙන්නේ නැහැ. ඒක ඒ தත්වෙට එහෙම නැත්නම් මේ හිතක යන්න පුළුවන් ඉහළම தත්වෙට ගිය සරුවච්චන් වහන්සේට සම්මා සම්බුදුරජාන් වහන්සේට තමයි වැටහෙන්නේ. ඊට පස්සේ ඒ ශාන්සිට තවත් වැටහෙනවා බුදුහාමරණ තවත් වැටෙනවා මේ පෘථග්ජනයට මේක නොවැටහෙන බව. එතකොට සරුවචනාන්සිට සිද්ධ වෙනවා මේ නොවැටහෙන කෙනාට ඒ අඩුපාඩුව මකලා ඇති වෙන්න දෙන්නේ නැතුව ඒක හුවා දක්වලා ඔප්නම් වලා අවධාරණය කරලා ඔය කොච්චර කාලේ ගත්තත් කොච්චර වටිනාකමක් Taman යොදලා කටයුතු කරත් මේ අනුග්‍රහිත ධර්ම පිළිබඳව නොසලකා හිටියොත් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ කියලා ඒක අනුග්‍රහිත සූත්‍රයේ ලා අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට මේ වගේ වෙලාවක හිත අලුත් කරගෙන අලුතෙන්ම ආධුනිකෙක් වාගේ ආධිකම්මික යෝගාවචරෙක් වාගේ යෙදෙන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මැරිලා ඉපදුනා වගේ මේකට આવොත් ලේසි නිසා සීල අනුග්‍රහිතේ සලකන්නේ කියලා. සීල අනුග්‍රහිතය කියලා කියන්නේ Taman gedara dorē ගත කරනකොට නැත්නම් එදිනදා ජීවිතේ ගත කරනකොට පවතිනා වූ සීලයට වඩා අදි සීලයක මේක පිළිහිටියාම Taman එවැනි අදි සීල සම්පන්න පිරිසකට මැදි වුණාම ඒ වගේ මේක Taman ඉල්ලලා ගත්තාම Tamanට මේ නේවාසිකව ගත කරන හැම වෙලාවෙම වෙන මොනවත් නැත්නම් මොනම සමාධියක් නොලැබුණත් මොනම ප්‍රඥාවක් නොලැබුණත් ඒ සීලයේ අජිත අතබල අකල්මාශ්‍ය කියන විදියට හිල් නැති, මැලවිච්ච නැති, කබර වැටිච්ච නැති සීල්පත මම දවස් මෙච්චර ගාණක් රැක්කා කියලා විශාල සන්තෝෂයක් කියලා. අනිත් එක ඒ ඒ රකින්න සීලය නැත්නම් මේ අනුග්‍රහිතයක් වශයෙන් සඳහන් කරන සීලය මේ පංච ධම්මා සච්චිකාතබ්බා කියලා මේ සාරිපුත්තු ස්වාමීන් මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් කරන සාක්ෂාත් කරගත යුතු ධර්ම පහෙන් පළවෙනි එක විදිහට සඳහන් කළා. ඒ නිසා අපි ධර්ම දේශනාවටත් මේක මාතෘකා කරනවා. නමුත් අනුග්‍රහිත වශයෙන්ොත් සීලය අනුග්‍රහ කරනවා. සීල වශයෙන් අනුග්‍රහ කරන එක සීල අනුග්‍රහිතය කියනවා. ඒක නිසා මේ භාවනාවට වැඩමුළුවට සම්බන්ධ වෙන අය මෙතන හැසිරෙන අනික් අයට වඩා වෙනස්. විවිධ විදියට වෙනස්. කාලසටහන වෙනස්, ඇඳුම් පැළඳුම් වෙනස්, චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. ඒ නිසා ඕනම කෙනෙකුට දන්නවා මේ කට්ටිය මේ භාවනා වැඩමුළුවක ඉන්නේ කියලා. ඒතර මහ තොවිල්ල යනවා මෙතන. වැඩ ඕ ගාලා බෙන්ගාලේ බොක්ක වගේ. ඒ කොච්චර තිබුණත් කාටවත් අපහසුයක් නැහැ. අනෙත් මේත් මිනිස්සුයෝ අරත් මිනිස්සුයෝ ඒගොල්ල මේ ආයතන සම්බන්ධ වෙලා තියෙන මොන කෘත්‍යයේද මේ ඇත්තෝ මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච ඇත්තෝ කොහොමද සම්බන්ධ වුනේ කියලා අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නේ අපි ඇතුලේ තියෙන සමාධිය දැකලා නෙවෙයි අපි ඇතුලේ තියෙන ප්‍රඥාව දැකලා නෙවෙයි කාටවත් දකින්න බෑ දකින්නේ සීලය තමයි ඒ නිසා ඒ සීලයම හිත අලුත් කරගන්න කාරණාවක් වෙනවා අපි අනික් අය අතර ආකල්ප සම්පatti වෙනස් කරගෙන ජීවත් වෙනවා. ආන්නේ ජීවත්වයේ මේ වැඩපිළිවෙලට ගැට කරන කරන අනුග්‍රහයට අපි කියනවා සීලානුගහිතය කියලා. ඒ සීලානුගහිතය තමයි මේ ලෙඩා ශල්්‍ය කර්මයකට ගන්න ගිහිල්ලා සුද්ධ කරනවා වගේ වැඩක්. ලෙඩාගේ විස බීජ නතරම් හොඳ නාවලා සුද්ධ කරලා ඔපරේෂන් කරන හරිය තියෙන මයිල් ගාලා සම්පූර්ණ ලෙඩා සුද්ධ කරනවා. මොකද ඔපරේෂන් එක නැත්තම් මේ ශල්‍ය කර්ම වෙලාවේදී විස බීජ අර කපපු එව්වට ගියොත් ශල්‍ය කර්මෙන් ප්‍රතිබලාපරොත්තු වෙන ප්‍රතිඵල තබා ලෙඩා සුද්ධ නැති නිසා අලුතෙන් විස බීජ ශරීරගත වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔය සිංහල වේදකමෙයි ඉංග්‍රීසි වේදකමෙහි විශාල වෙනසක් තියෙනවා. ඉංග්‍රීසි වේදකමේ තියෙන මේ ජීවාණුහරණය නිසා. ඒක ජීවාණුවරණය කරලා ලෙඩා සුද්ධ කරලා තමයි, දොස්තර සුද්ධ කරලා තමයි, කාමරේ සුද්ධ කරලා තමයි, උපකරණ ටික සුද්ධ කරලා තමයි, නර්ස් සුද්ධ වෙලා තමයි තියටර් එකට යන්නේ. සෞඛ්‍ය ඇමතිතුමාටවත් යන්න බෑ ඒක ඇතුළට. ඒ මොකද ඒතන ඒ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය කඩලා බලයෙන් කරන්න බෑ. ආන්නේ වගේ දෙයක් තමයි අපේ මේ අරණ්‍යගත වුණාට, හුක්ක මූලගත වුණාට, ශූන්‍යාකාරගත වුණාට සීලානුග්‍රහිතය කෙරුවේ නැත්තම් ඉතින් ඊට පස්සේ කරන ශල්‍ය කර්ම කරන්න බෑ. කෙරුවොත් වෙන්නේ අනවශ්‍ය රෝග හට ගන්න. අනවශ්‍ය විෂ බීජ ඇතුලේ පටකොලට යනවා. අන්න ඒ වගේ කියනවා සීල අනුග්‍රහිතේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. බටහිර ලෝකේ මේ සීලය අවශ්‍ය නැහැ. විපස්සනා හොඳ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මෙච්චර ගාණක් සල්ලි දුන්නොත් අපිට විපස්සනා මේ මේ ඥාන පහළ වෙනවා. මේ මේ ධ්‍යාන පහළ වෙනවා. ඒක නිසා සීලය අවශ්‍ය නැහැ කියලා විශේෂයෙන්ම බටහිර විශේෂයෙන්ම මේ භාවනාවේ වහවහ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් භාවනාව ආගමකින් තොරව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් කියලා මේ සීලය පිළිබඳ ලොකු ආකල්පෙම වෙනස්කමක් ඇත්තේ. ඒක හේතු ගන්නලා දෙන්නත් බැරි තරම්. හේතු ගන්නලා දෙන්න යන හැම කෙනාම සම්ප්‍රදානුකූල පිරිසක් එහෙම නැත්නම් පසුගාමී පිරිසක් කියන මට්ටමට වැටලා තියෙනවා. ඒක ඒක පිළිබඳව එහා පැතර මෙහා පැතර ගොඩාක් කරුණු කාරණා තියෙනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. කෙසේ නමුත් පුද්ගලිකව තමයි වග බලා ගන්නවා නම් මගේ එන්න එන්න දවසින් දවස සීලේ වැඩිවීමක් අධි සීලයක් වඩපත් වීමක් වෙනවා කියලා අපිට ඒකට කියනවා අනුග්‍රහිතයක් කියලා, සක්කච්ඡකාරිකමක් කියලා, සප්පාය කරනු සලසා දීමක් කියලා. දෙවෙනියට සඳහන් කරනවා සුත අනුග්‍රහිතය කියලා. අපි ඒකයි මේ පැයක් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්නේ ਸਰුවචනන්සේ දේශනා කරපු සුතමේ ඥානය බෞද්ධ භාවයේ ලබා ගැනීම සඳහා අපි ධර්ම කොටාසයකට අහුම්කම් දෙනවා. ඒක භාවනාවට පැලයකට වතුර දාන්න වගේ අවශ්‍ය කරන දෙයක් ඒක තමයි මේ අවුරුදු 2600 පුරාම අපේ ශාසනයේ තිබුණ ජීව රුධිරය වාගේ දේශන ශ්‍රාවක සම්බන්ධතාවයේ හරහා තමයි අද මෙතෙන්ට එනකන් අපි අවිල්ල තියෙන්නේ. ඒක නිසා සුතය අහුම්කන් දීම තමයි උගත්කම කියලා එදා තිබුණ එකම ක්‍රමය. දැන් තියෙන දුෂ්ට ශාවිය ක්‍රම ගොඩක්. ඒ ක්‍රම තිබුණාට බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ මේ අනුශාසන පාඨය හරියට. දන්න කෙනෙක්, විශ්වසනීය කෙනෙක් අනික් අයට කියලා දෙනවා. ඒකේ නාමේ කියන්නගේ පිළිබඳ තියෙන මේ සීල ගතිය, විශ්වසනීය ගතිය, අධේයසු ගතිය නිසා ඒ දේ බාර ගන්නවා. නොගන්නත් ඉඩ තියෙනවා. බාරගත් ප්‍රමාණයට තමයි සුතය සුතමේ ඥානයක් වාටපත් වෙච්ච ප්‍රමාණයට තමයි ඒ කෙනාට වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඉන්නේ කමටහන් වලට අහුම්කන් දුන්නොත් විතරයි. ඒක නිසා අපි හැමදාම නොදන්න කෙනෙක් වගේ අහුම්කන් දෙනවා. මොකද කොච්චර අපි ළඟ දැනුම තිබුණත් ਸਰවචනාංශයේ ඉදිරිපිට අපි නිකන් ගෙයි ගෙම්බෝ වගේ, ලිම්මැඩියෝ වගේ, අපිට තේන ප්‍රදේශය. ඒ නිසා අපි සුත අනුග්‍රහිතේ තමයි මේ ධර්මදේශනා මාලාව අපි සම්බන්ධ කරන්නේ. ඊගාවට සාකච්ඡා අනුග්‍රහිතය කියලා එකක් සරුවචනාති අපට අනුග්‍රහිතය අර්ථය සඳහන් කරලා තියෙනවා. Tamanට නොවැටහෙන ගැටළු ස්ථාන ග්‍රන්ථි ස්ථාන ප්‍රශ්න කරනවා. ඒකෙන් භාවනා කරනකොට යම් දෙයක් වැටහෙන්නේ නැත්නම් බණ දේශනාවේ තියෙන යම් දෙයක් වැටහෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනකොට අනික් පාර්ශවයට තේනවා මේ කෙනාට මෙන්න මේ මේ තැන ගැටලුයි. මේ මේ තැන වැටහිලා නැහැ කියලා ඒක අපේ දේශනා සාකච්ඡා මාර්ගයෙන් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මාර්ගයෙන් අපි ඒක එතන එතන සුද්ධ කරගෙන යන ගතියක් මේකේ තියෙනවා. ඉතින් හරිම සජීවී වැඩක් දේශනාවකට නැත්නම් සූතානුග්‍රහිතට වැඩිය සාකච්ඡානුග්‍රහිතේ දෙපාර්ශ්වයේම සක්‍රීය සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා පැරණි ස්වාමීන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ධර්ම සාකච්ඡා මුළු කයමත් මුළු හිතමත් අභ්‍යාස කරනවායි කිය. ඒ දෙකම ව්‍යායාම කරනවායි කිය. ඉතින් ලෝකේ තියෙන්නේ එහෙම කය හිත දෙකම අභ්‍යාස කරන ව්‍යායාම දෙක තුනයි. පුවක් ගහක නැග්ගොත් මුළු කය හිත දෙකම අභ්‍යාස වෙනවා. වතුරට වැටලා පීනන්න වුණොත් මුළු කය හිත දෙකම අභ්‍යාස වෙනවා. හස්සිය උපදිනකොට මුළු කය හිත දෙකම අභ්‍යාස වෙනවා. හැම අංශුවක්ම හෙල්ලෙනවා. ඊට වගේම සම්දර්ශනයක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් සම්බන්ධ වෙනකොට අපි හිතින් කයින් දෙකෙන්ම බෙදා හදා ගැනීමක් කරනවා. ඒ නිසා උගෝ දෙනෙක් එකට ලෑස්ති නැහැ. උගෝ දෙනෙක් ඒ තමන්ගේ අනුග්‍රහය කරන්න කැමති නැහැ. ඒකට හේතුව විශ්වසනීයත්වේ නැතිකම. ධර්මයේ කෙරෙහි කියන්න කෙරෙහි එහෙම නැත්නම් සබකෝල ගති නිසා නමුත් ඒක අවශ්‍ය දෙයක් විදිහට ਸਰවඥංශය සඳහන් කරලා තියෙනවා. ඒක පිළිබඳව වචී වාක්‍ය දෙකක් වැඩිපුර සඳහන් කරනවා නම් මේ ਸਰුවඥ සාසනයෙන් පිට කිසිම තැනක ඒ සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න අයිතියක් දෙයියන්ගේ නිර්මාණය කරපු නිර්මිත සත්වයින්ට හැකියාවක් නැහැ. ඒක සුද්ධ ලියවිල්ල. ඒක ප්‍රශ්න කෙරුවොත් සදාකාලික අපායයි. ਸਰුවඥාන්සේ විතරක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට සඳහන් කරලා තියෙන උන්වහන්සේ දේශනා කරන දේ ਸਰුවඥ බව හැබෑව කිසිම විදිහකට ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපයි කියලා. ඒ බාරගත්තට බුදුජානනාංශයේ ශිෂ්‍යෝ කියලා අමතන්නේ අපට. ශිෂ්‍යෝ කියලා අමතන්න නම් මේක විමසලා බලන්නයි කියලා තියෙනවා. ඒ මොකද මේකේ හංගන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ විමර්ශන බුද්ධියට ඒ විචාර බුද්ධියට තන දීමක් වශයෙන් ධර්මදේශන අවස්ථාවේ නැත්නම් විශේෂයෙන්ම කියනවා නම් ධර්මදේශනා කරනකොට වැඩමුළුවේදී අපි සාකච්ඡාවට ඉඩ තියෙනවා. හැබැයි ඒක මේ දෙන දෙන එකතු කරන සාකච්ඡාවක් නෙවෙයි. ඒ සාකච්ඡාවල් තමයි තිල් ගන්න ගියාම කරන්නේ ගමේ පන්තලේ. හොඳට කොත්තමල්ලි ටිකක් බීලා ඈතිස්සේ භාවනා ශාලාවට චූ කර කර ඉතින් දින දින සාකච්ඡා කරා. උදේ නැගිනකොට වස ගන්ධත් ආරයි. ඒ සාකච්ඡා බෑ මෙහි. මේ කරලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්නේ අපි දීලා තියෙන නීති පද්ධතියකට යටත් කරලා තමන්ට අදාළ භාවනාවට අදාළ කියන දේශනාවට අදාළ මේ තියෙන විවස්ථාවට අදාළ මෙන්න මේ විදිහේ ප්‍රශ්න ඇහුවොත් ඒක අනිවාර්යම අත්ලක් වෙන බව මම පුද්ගලිකව සාක්ෂි වෙනවා. අන්න ඒ ක්‍රමය දැනගත්ත ගමන් ධර්ම සාකච්ඡාවේදී අපි භාෂාවත් ඉගෙන ගන්නවා. ව්‍යාකරණත් ඉගෙන ගන්නවා. ඉදිරිපත් කිරීමත් ඉගෙන ගන්නවා. නිර්වුල්ව කතා කිරීමත් ඉගෙන ගන්නවා. ඒකෙන් නැති හැටි ඔක්කොම තමයි වැටෙන්නේ සම්පප්පලාපවලට. හිස් වචන කතා කරන පැත්තට යනවා. දැන් මෙතනට ඇවිල්ලිවෙලා මේ හිස් වචන කතා නොකරන දාසෙන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධුනේ නැත්තම් ඒකට නෙවෙයි බයලජ්ජාව කියන්නේ. සඳහන් කරලා තියෙනවා තමන්ගේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යනකොට අදාළ කල්යාණ මිත්‍යා ලැබුණොත් ක්ෂණ සම්පත්තිය ලැබුණොත් පැකිලෙන්න එපා. වහාම ඒක සුද්ධ කරගන්න ඕන. ඒකට බයලජ්ජාව තිබුණොත් ඉදිරියට යන්න බෑ. ඒක නිසා අපේ ශාසනයේ ඉස්සර ඉඳලම තිබිලා තියෙනවා විනයට බොහොම ලොකු තැනක් දීලා තියෙනවා සාකච්ඡාවල මේ අමාවක දවසේ මුළු රාත්‍රියම විනය සාකච්ඡා පවත්වලා ඕනම ගමකට අලුතෙන් සංඛ්‍යාවංශ නමක් වැඩියොත් ගන්දෙටුවත් ගම්මුත් ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාත් අර සංඛ්‍යාවන්තේ පිළි අරගෙන උදට ආගන්තුක සත්කාර කරලා මුළු රැය පුරාම අපේ විනය මෙහෙමයි ඔබ වහන්සේ ඉන්න තැන කොහොමද ඔබ වහන්සලා ඉන්න පැත්තේ කොහොමද මේ කටයුතු වෙන්නේ කියලා ඒ සාකච්ඡාවල් ගිහිලා තියෙනවා. ඉතින් ඒ අපේ ලොකු සාංශින කාලේ කියනවා මේ මාතර පැත්තේ යනකොට මිනිස්සු අම්බලම් හදාගෙන ඉන්නවලු. ඒ ගම කවුරු හරි සංඝයා වහන්සේ නමක් වැඩියොත් අපේ ගමට වඩින්න අපේ අම්බලම් වඩින්න කියලා දැනගත්ත ගමන් ගිහිල්ලා ඔක්කොම උපස්ථාන කරලා ගිහියෝ. ඒ වඩින බෞසුත් ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න කරනවා. එවුව මේ ඒ ස්වාමීන් වහන්සේගේ ඥාණයත් මනින මට්ටමේ ප්‍රශ්න ඒ වගේ මේ ගිහියගේ මේ ප්‍රශ්නත් ගැටළු ස්ථානත් ගලවන වගේ ප්‍රශ්න. ඉතින් ඒ යම් හේයකින් ඒ ගිහියෝ එකතු වෙලා අහන ප්‍රශ්න වලට සංඝයා වහන්සේට උත්තර දී ගන්න බැරි වුණොත් ඒ සංඝයා වහන්සේ එදා රෑ එතන නැවතුම් ගන්න නැතුව පරාදේ පිළි අරගෙන යනවලු යන. ඒක තිබිලා තියෙනවා සෙන් පුත් පන්සල් වලත් සෙන් කියලා කියන්නේ මහායානයේ මගේ භාවනා නිකායක්. ආගන්තුකේ කාපු ගමන් පන්සල් ලොකු ආහම්දුරෝ සෙන් මාස්ටර් ඊළා හම්බ වෙනවා. හම්බෙලා ප්‍රශ්න කීපයක් අහනවා. අහල ඉවරලා යම් හේකින් ඒවට සපේලා උත්තර දෙන්න බැරි නම් එයාට ආගන්තුක සත්කාර දෙන්නේ නැහැ. එන කෙනා එන එන ඇයි මේ ආවේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ අහන ප්‍රශ්න ටිකට තමන්ගේ චර්යාවේ සපේලා උත්තර දෙන්න ඕනේ මේක මේ පයදාච්ච බල්ලෝ වගේ එහාට මට ඇවිදිනව නෙවෙයි. මම මේ ආවේ ආපල් කාරණාවට මම මේ ආවේ අහවල් දෙයකට ඒක සපෙලා උත්තර දෙන්න බැන්නම් ආගන්තුක සත්කාරය දෙන්නේ නැහැ. එයිචා ඒ අහන ප්‍රශ්න තහ දීපු උත්තර ඉතිහාසගත වෙලා තියෙනවා. බොහෝම වාදයට තුඩු දෙන ප්‍රශ්න දෙක තුනක් අහනවා ලොකු හම්දුරු. අහුවට පස්සේ ආගන්තුකයා උත්තර දුන්නොත් ඒ සාකච්ඡාවේදී තමයි ඒ ආගන්තුකයාට නැවතුම් පහසුකම් ලැබෙන්නේ. සරුවචන් වහන්සේත් මේ පුක්කුසාති රජුව හම්බ වෙච්ච වෙලාවේදී දෙන්නම රැය නතර වෙලා ඉන්නේ වළංකාරයේගේ වළං වේලන මඩුවක. ඉතින් වළංකාරයා දෙන්න බුදුහාමරණ කියනවා නතර වෙන්න දෙන්න විදියක් නැහැ. අද වටිනා ශ්‍රමණෙක් ඉන්නවා ඇතුලේ. ඒ ස්වාමීන් වහන්සේ බොහොම බාන භාවනා කරනවා ඔබ වහන්සේ කිව්වොත් බාධා කරයි. දෙන්න බෑ කියලා. එතකොට මේ පුකුසාති රජෙකු රජුරු කෙනෙක්. එයාට ඇහෙනවා මේ ගෙහිමියා තව ආගන්තුක ස්වාමීන්සනාවක් වළකනවායි කිය. එයා දන්නෙත් නැහැ මේ බුදුහාමුදුරෝ කියලා. ඊට පස්සේ කියනවා නෑ එහෙම කියන්න එපා මට ප්‍රශ්නයක් නෑ මාත් ආගන්තුකෙක් මට මේ ගේ හම්බුණා ඔය අත්තට දෙන්න දෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වලං හිමියගේ සම්බන්ධයෙන් මේ චිත්‍රපටියෙන් අයින් වෙනවා. ඊට පස්සේ මේ දෙන්න අතර යනවා සාකච්ඡාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කවුද කියලා. ඊට කියනවා පැවිද්දෙක්. මොන වගේ දෙයකට පැවිදිනේ මේ ආත්ම ජීවණේවන් දකින්න කවුරු වෙනවද පැවිදිනේ සමබවත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන් පැවිදිුනේ සමබවත් ගෞතමයන් වහන්සේ දැකලා තියනවද නැහැ අහලා තියනවද අහලා විතරයි තියෙන්නේ දැන් මේ බුදුහාමුදුර කතා කරන්නේ ඉතින් මෙයා දෙන උත්තර වලින් බුදුරජාණන්සේ දැනගත්තා මං වෙනුවෙන් පැවිදි වෙලා මේ මාව හොයාගෙන එන කෙනෙක් හැබැයි බුදුරජාණන්සේ කියන්නේ නැහැ ඊට පස්සේ කියනවා කැමැතිද මම බණ්ඩියක් කොත් අහන්න කියලා කියාගෙන යනකොට තමයි පුක්කුසාදිරේ සහලවල රත් වෙලා තේරුම් ගන්න අනේ මේ යාළුවා කියලා කතා කරේ මම මේ පැවිදි වෙච්චි ශාස්ත්‍රුන් වහන්සේට කියලා දෙබතෙන් තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒක ධර්ම සාකච්ඡා විදි ඉතිහාසගත ධර්ම සාකච්ඡා. ඉතින් ඒකේ බාධාවක් නැහැ මම මේ කතා කරන්නේ බුදුහාමුදුරුත් එක්කද නැත්නම් මම මේ කතා කරන්නේ කුඹලත් එක්කද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කතා කරන දේ හරියට සපේලා උත්තර දෙනවා නම් ඇනේට මිටියෙන් ගැහුවා වගේ වදිනවා. එහෙම ඒ නිසා අපි හැම කෙනෙකුටම මුස්ලිම් කවලවල ලියලා තියෙනවා ඔබේ ඊගාව අමුත්ත දෙයනාංශ විහක. විදිට වල තට්ටු කරනකොට ඵලයන් යන්න කියන්න එපා කාටවත්. ඒ දෙයනාංශ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එන ඕනම කෙනෙකුට නැත්නම් සාකච්ඡාවට විවෘත මනසක් තියාගන්න ඕනේ. ඒ මනුස්සයා හතුරා, ඒ මනුස්සයා මිත්‍යා දෘෂ්ටිකයා, ඒ මනුස්සයා කියන්නේ අපිට වැඩක් නැහැ කියලා එහෙම අයින්කරන හැකියාවක් නම් තියෙනවා, අයිතිවාසිකමක් නම් තියෙනවා. නමුත් සාකච්ඡාවේදී කරන්නේ අපි ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා අනික් පාර්ශවියත් එක්ක ධර්ම විනය සුද්ධ කරගන්න. ඉතින් ඒක අපි අදවල් පැයක විතර කාලයක් ගත්තා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් විදියට. ඉතින් ඒකෙදී අපි ඔක්කොමලා දවසින් දවස මේ ප්‍රශ්න ඇහෙන්න ඇහෙන්න සාකච්ඡා යන්න යන්න අපි ඔක්කොම එකම පවුලේ එකපත් හැලිය කන එක වහලයට බුදිය ගන්න පිරිසක් වාටපත් වෙනවා. ඒකෙන් තමයි අපේ මේ ධර්මමය ඥාතිත්වය ඒ ධර්මමය නෑකම හටගන්නේ. ඒකට සබ්‍රහ්මචාරී කියලා කියනවා. ඒකට බ්‍රහ්මචාරිය රකින්න. අපි නේවාසික භාවනා කර නැත්තෝ සාමාන්‍යයෙන් සබ්‍රහ්මචාරින් වහන්සේලා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී මේ සාමණේර සාමණේරී තික්කමානා කියන පස් නම පස් පොළට. නමුත් බණ භාවනා කරන කට්ටිය ඔක්කොම සබ්‍රහ්මචාරී. ඒ මොකද මේගොල්ලෝ එකම මණ්ඩපේ ඉඳගෙන සාකච්ඡා කරමින් තමන්ගේ කිව යුතු දෑ කිව යුතු පුද්ගලයාට කියනකොට අපි එක එකනා යම් ප්‍රමාණයකට හදා බෙදා ගන්නවා. අපි යම් ප්‍රමාණයට විවෘත වීමක් වෙනවා. ඒ විවෘත වීම කවදාකවත් ලේනෑයන් අතරවත් නැහැ. නිසා ලේනෑකමට වැඩිය මෙතන ඕනෑකම ඒ ඕනෑකම තියෙන කෙනා සාකච්ඡාට බොහෝම කැමතියි. හැබැයි ඉතින් සමහරුන්ට දක්ෂකම නැහැ. ඒ කොහොමද කියන්නේ මොනවද කියන්නේ කියලා ඒකට දොස් කියන්නේ නරකයි. ඒක ඉතින් සාකච්ඡාවට සම්බන්ධ වෙලා වෙලා වෙලා විචක්ෂණ වෙන්න ඕනේ. ඒක ඔක්කොටම තියෙන ගතියක් නෙවෙයි. ඒකෙනත් අපේ පිඬ ගහගෙන යන්න ඕනේ ගමනේ. නඩේ යනකොට එයාවත් අල්ලු කරගෙන යන්න ඕනේ. ඒ නිසා සාකච්ඡාවේදී තමයි ඒ වලකොඩලි සමතලා වෙලා මේ ගලණය එන්න පටන් ගන්න. ඉතින් මේ තුන අවශ්‍යයි කියලා කියනවා. මේ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමතානුග්‍රහිතේ හිතක සමාධියක් ඇතිකරනද දැන් මට වැඩේ හරි අඩුම කැඩුම ටික හරි මගේ ගමනට හරි කියලා ඒ සමතය සම්පූර්ණයට මේ ටික අවශ්‍ය වගේම සමතේ සම්පූර්ණ වීම අනුග්‍රහිත පහ සම්පූර්ණ වෙන්න අවශ්‍ය අංගයක්. සමතේ නැතුව යන්න බෑ. අපිට සබාවක දෙපැත්තේ මත දෙකක් ආවනම් ඒ මත දෙක අතර සමතේකටපත් කරන්න බැන්නම් අපි කියනවා සබාව අවුලක් කියලා. ඒ නිසා සභා නායකගේ ප්‍රධාන වටේ කටයුතු තමයි සභාව සමතේකටපත් කරන්න. ඉතින් ඒකල කියනවා අපි රහස් ඡන්දයක්පත් කරමු. රහස් ඡන්දයක් තියලා වැඩි පක්ෂයට ඡන්ද දෙමු. හොඳයි. එහෙනම් ඉතින් සමතේටපත් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් ප්‍රසිද්ධියේම එක පක්ෂයක් ගිල්ල ලස් වෙනවා. සමතේකටපත්. ඕනෝක තමයි හිතේ හිතේ මේ චෛතසික 52ක සභාවක් යන්නේ. ওই 52 හැම එකනාම අයිය වෙන්න හදනවා. හැම එකනාම අක්ක වෙන්න හදනවා. ඔලු උසන්න හදනවා. ඉතින් එතකොට ගමනක් නෑ. එක එකනා එක එකනා මේ එහාට මෙහාට දුවන අසියපස් දෙනෙක් වගේ. නමුත් මේ ඔක්කොම එකට බැඳලා ඉස්සරහට තල්ලු වෙන්න ගත්තොත් එකයි එකයි දෙකයි නෙවෙයි පුතුමාකාර ගැම්මක් වෙනවා. අන්නේ සමතය එහෙම නැත්නම් අපේ හිත කය දෙක අතර සමතය නැත්නම් හිතේ තියෙන චෛතසික දෙක අතර සමතය ඒ ගුණුව තමයි අපි ওই හික්මීම කියලා බාරගන්නේ. ඒක හැබැයි අර සීල ශික්ෂාව වගේ කය වචන දෙකට සීමා වෙලා නැහැ. හිතත් යම් ප්‍රමාණයට හේම කර ගන්නවා. දපණිදම ගන්නවා. ආම්බාම් කර ගන්නවා. తాවකාලිකව හෝ අන්නේ සමතය යම් කෙනෙකුට සූරකමක් විදිහට දන්නවනේ ඒ මනසට පවුලක් නඩත්තු කරනවා කියන එක එච්චර අමාරු නෑ. ඒ මනසට කන්තෝරුවක නායකත්වය දෙනවා කියන එක එච්චර අමාරු නෑ. ඒ මනසට ගමක ගම්දෙටුව වෙනවා කියන එක එච්චර අමාරුවක් නෑ. සභාවක් නඩත්තු කරන්න එච්චර අමාරුවක් නෑ. රටක් නඩත්තු කරන්න එච්චර අමාරුවක් නෑ. මොකද මේ එක එකනාගේ මත හරීම විසමයි. ඒකේ කිසිම කෙනෙක් කිසිම කෙනෙක් කියන දෙයක් අහන්න කැමති නැහැ. Tamange ඔලුව උස්සන්නමයි බලන්නේ. ඉතින් අන්න එහෙම තියෙදි මේ සබාවක් සමතේකටපත් කරනවා වගේ අපේ හිතේ තියෙන චෛසිකත් ඒවා. ඒක ගොනේ නැත්තම් එලහරකා ගොඩට අදිනකොට මී අරකා මරට අදින. ඒ දෙන්න ගැට ගහලා හාන්න බෑ. ඒ වගේ තමයි අපේ චයිස් එක ටික. එකේ ගොඩට අදින එකේ මරට අදින. ඉතින් අපි හිතනවා මේ එළිය තමයි අවුල තියෙන්නේ කියලා. නෑ 100%ක්ම අවුල තියෙන ඇතුලේ. ඒකේ සමතේ කරන්නේ නැත්තම් ඒ කියන්නේ ඒගොල්ල අතර తాවකාලිකව හෝ මේ වැඩේ සඳහා පොඩ්ඩක් නිස්සද්ද වෙයලා කියන කොටත් අහන්න කැමති නැත්තම් ප්‍රඥාවකට ඉඩක් නැහැ. ඒ නිසා ඇතුළත මේ මේ හේම කරගන්න ගතිය, ආම්බාම් කරගන්න ගතිය, සමතේටපත් කරගන්න ගතිය කරන්න තමයි අර සීලය අපි ගන්න. ඒකට තමයි අපි සුත්තමේ ඥානෙ ගන්න. ඒකට තමයි අපි සාකච්ඡා අනුගහිත ගන්නෙ. එතකොට යම් ප්‍රමාණයකට මේ හිතගත දෙකේ සාන්ත භාවයක් පස්සද්ධියක් ආවොත් පමණක් ප්‍රඥා අනුගහිතේ සිද්ධ වෙනවා. එතකොට විතරයි ප්‍රඥාමල් පිපෙන්නේ. මේ ගහ වැවෙන්න ඕනේ. ආන්න එතකොට තමයි අපි අනුගහිත පහම සම්පූර්ණ කරා වෙන්නේ. ඉතින් ඒකෙදී ඔය සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ කියලා කියන සමාධි ප්‍රඥා අනුග්‍රහිත දෙක ඇත්තටම ඵල දෙකක් වගේ. නමුත් ඒකට දෙන්න ඕනේ පොහොර ටික දෙන්න ඕනේ ආහාර ටික වගේ තමයි සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ කියන එක. ඉතින් ඒක අර මුලින්ම මම කිව්වා වගේ සාමූහිකවත් අපි ඒකට යෙදෙන්න ඕනේ පුද්ගලිකවත් යෙදෙන්න ඕනේ. ඉතින් පුළුවන් වෙයිද මේ අවුරුදු ගණනක් 50ක් 60ක් 70ක් මේ පොළවේ ජීවත් වෙච්ච මිනිස්සෙකුට මේ වැඩමුළුවක නාමයෙන් අපි මේ ඉන්න දවස් 7-8 ඇතුළ තුල මේ හික්මීමක් ඇති කරගන්න. සභා ගෞරවයක් ඇති කරගන්න. අපි බණක් අහනකොට අනිවිත නොවි ඒ කියන දෙයට දේශාවන් යොමු කරන්න. ඒ වගේම සාකච්ඡාවක් යනකොට අපි ගත්ත පරමාර්ථයට ගැළපෙන විදියට සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්න අමාරු. පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලන කොච්චර ගහ ගන්නවද කියලා. පාර්ලිමේන්තුවේ පුටු පොළොට හයි කරලා තියෙන. නැත්තම් පොළොව පොටු උසලා ගහ ගන්න. ඉස්සතින් පාර්ලිමේන්තුවේ පුටු උස්සන්න තිබුණේ. දැන් උස්සන්න දෙන්නේ නැහැ. උසන්න පොළොට හයි කරලා තියෙන මොකද තද වෙච්ච ගමන් කේන්ති ගිය ගමන් ගත්ත ගැහුව පොළොවේ මේ පුටුවෙන් උසලා ගහ ගන්න. ඉතින් එහෙමනම් අපි මේ එක එක අම්මලාගේ දරුවෝ මේ එක තැනකට එකතු වෙලා දවස් 6-7ක් ඉන්නකොට එක එක කුලල් කහ ගන්න නැතුව ඉන්න එකම ලොකු දෙයක්. ඒකත් පොඩි දෙයක් නෙවෙයි. ඉතින් ඒක කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නීති පද්ධතියක් දාලා තියෙන්නේ. ඉතින් අපි ඒකට යටත් වෙන්න ඕනේ. සමස්තයක් වශයෙන් පොදු එක්කෙනෙක් වශයෙන් ඉතින් ඒක නෝන්ජල්කමක් ඒක බය අඩු ගතියක්. ඇයි අපි එක එකනට යටත් වෙන්නේ කියන කටියට තමයි භාවනා කරන්න එන්න බැරි. ඒගොල්ලෝ කැමති නෑ මේ භාවනාවක නාමයෙන් මේ සීලයක් සමාදන් වෙලා දෙන දෙයක් තම්බලා දෙන දෙයක් කාලා ඉන්න කැමති නෑ. එහෙම නැත්නම් මේ දෙන නීති පද්ධතිය අරගෙන කැමති නෑ. සීලයකට අරගෙන කැමති නෑ. ඉතින් ඒත්තන්ට නීවාසික භාවනා වැඩමුළුවකට එම අවස්ථා තිබුණත් හිත දෙන්නේ නෑ. ඉතින් ඒකට හේතුව ඒ අනුග්‍රහ මේ වැඩේට අනුග්‍රහ කිරීමේ පොළොන්නට පේන්නේ නෝන්ජල්කමක් විදියට. අපිට හම්බෙච්ච ජීවිතේ අපි කාපල්ල බිපල්ල ජොලි කරපල්ලා කියනවා වෙනුවට මේ මොකටද මේක එකනා කියනකොට ඒ ඒ නීති පද්ධති වලට යට වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ ඇත්ත ගැන හිත නරක කරගන්නත් එපා. ඒක බුදුහාමුදුරුවත් හිත නරක කරගන්නත් නැහැ. බුද්ධ ඥානසිකේ ගෝල ස්වාමීන් වහන්සේලා හිත කරක් කරත් නැහැ. අපිත් හිත නරක කරගන්න නරකයි. නමුත් ඒ ඇත්තන්ට මේ වෙලා තියෙන දේ දිහා බලලා Taman සංවේගයේ පිහිටව ගන්න ඕනේ. දැන් මට හම්බ වෙච්ච වෙලාවේ මම පුළුවන් තරම් මේක සීල අනුගහිතයක් සුතානුග්‍රහිතයක් සාකච්ඡානුග්‍රහිතයක් කරලා ආපු එකේ මේ සමතයක් විපස්සනාවක් ඇති කරගන්න. ඉතින් මම මේ මේ ටිකක් වෙලා ගත්තේ මේ හැම වැඩමුළුවකම හැම පළවෙනි දේශනාවේදී මේ ටික මතක් කරනවා. මොකද එතකොට අපි එකම පවුලේ අය වගේ මතිමතාන්තර වලට සමාන භාවයකට පුළුල් දෘෂ්ටියකට පුළුල් සංකල්පනාටිකට එකඟ වෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙනයි ඊට පස්සේ අපි මේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්ත මාතෘකාවට ගත්තොත් කතංච බික්කවේ පංච ධම්මා සච්චිකාතබ්බා කියලා මේ සාරිපුත්තු සාංශේ මහා සාරිපුත්තු සාංශේ මේ අහන ප්‍රශ්නය සංග්‍රහ වෙලා තියෙන්නේ දසුත්තර සූත්‍රය කියලා සූත්‍ර පිටකයේ දීඝනිකාය කියන පළවෙනිම පොතේ අන්තිම සූත්‍රය වශයෙන් ඉතින් මේ දසුත්තර සූත්‍රයේ දේශනා කරනට සර්ව සාරිපුත්‍ර ස්වාමීන්සේ පෙරවදනක් දෙනවා. දසුත්තරම් පවක්ඛාමේ පත්තුන් නිබ්බාන පත්‍ය. මම මේ 10 උපරිම කරගෙන ඇත්තා වූ මේ ධර්මපද්ධතිය දේශනා කරන්නේ නිවනටපත් වීම සඳහා. ඒ කියන්නේ මෙවුවා මේ බණ සඳහා වෙන බණක් නෙමෙයි මේකේ ගුණයක් තියෙනවා. මේකේ ප්‍රතිපදාවක් තියෙනවා. මේකේ අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒව එකට එකට ගලපලා තියෙන්නේ ලස්සන වෙන්න නෙවෙයි ප්‍රයෝජනේ සලකලා. ඒ ඊට ඉස්සලා තියෙන සූත්‍රයේ සංගීති සූත්‍රය දීකනිකායම දීර්ඝ සූත්‍රයක්. ඒකෙත් මේ කරුණුම තියෙනවා. නමුත් ගොනුව නැහැ. එනිසා ඒක හරියට සාරිපුත්‍ර සාංශගේ පළවෙනි ප්‍රයත්නය මේ සංගීති සූත්‍රය ඊට පස්සේ ඒක නිවනට ගොමු ගොනු කරන විදිහට මල් මාල ගොතන ක්‍රමය එහෙම නැත්නම් සංග්‍රහව එහෙම නැත්නම් ප්‍රස්ථාරගත කරලා තමයි දසුත්තර සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. 10 ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ ඒ ප්‍රශ්න 10 ඉවර වෙනකොට එක 10ක් ගත්තත් ත්‍රිපිටකයේ සංග්‍රහාවක් සම්පින්ඩනයක් එකේ තියෙනවා. ඊගාව 10 ගන්නකොටත් තියෙනවා. ඊගාව 10 ගන්නකොටත් තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්න 10 එකේ ඉවයින් අහනවා. දෙවෙනි ප්‍රශ්න 10 දෙකේ ඉවයින් අහනවා. තුන්වෙනි ප්‍රශ්න 10 තුනේ ඉවයින් අහනවා. ඊගායක හතරවෙනි ප්‍රශ්න. දැන් අපි අරගෙන තියෙන්නේ පහේ ඉවයින් අහන ප්‍රශ්නේ. ඒකෙත් මේ කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා කියලා කියන්නේ මේ පහෙන් අහන ප්‍රශ්න අන්තිම ප්‍රශ්නේ. අපි මේ Brahmacharya රැකලා සාක්ෂාත් කළගත යුත්තේ මොකද්ද? සාක්ෂාත් කරගත යුතු එක මොකද්ද? දෙක මොකද්ද? තුන මොකද්ද? හතර මොකද්ද? පහ මොකද්ද කියලා ඒ අහන ප්‍රශ්නේ පවා මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් උන්වහන්සේට වැටෙනවා මිසක්කා අපිට සාමාන්‍යයෙන් අපි මේ අවුරුදු 2006 කට පස්සේ පහළ වෙච්ච මේ බෞද්ධෙක් විදියට විනී ජනතාව විදියට අපිට හිතෙන්නේ සාක්ෂාත් කරගතු 1 2 3 4 5 6 කියලා හිතෙන්නේ අපිට හිතෙන්නේ එකයිමයි තියෙන්නේ කියලා. නැත්තම් හතර දන්න මනුස්සයෙක් කිව්වොත් එimhe සාක්ෂාත් කරගත්තේ චතුරාර්ය සත්‍ය කියලා ඒ මනුස්සයට පහක් කියන්නේ කිව්වොත් එයා රණ්ඩු කරනවා. ඒම කොහොමද ඉතින් අර පොතේ අතේම තියෙනවනේ කියලා. නෑ සාරිපුත්‍ර සාංශයට කොණ්ඩේ තියෙන මනුස්සයල දෙපැත්තට බඳින්න පුළුවන් වගේ සාරිපුත්‍ර සාංශට ඒක ඕන ඕන විදිහට දාලා පෙන්වන්න පුළුවන්. බුදුරජාණන්සට ඊටත් වැඩිය මේක පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේවා හුරතල්. ධර්මයේ එහෙම නැත්නම් සුත්තමේ ඥානේ හුරතල් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් මෙතනම සාරිපුත්‍ර සාංශයේ සඳහන් කරනවා කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා සාක්ෂාත් කළ යුතු අස්පනා අපිට වටහා ගත යුතු ධර්ම පහ මොකක්ද කියලා. පංච ධම්මස්කන්ධා කියලා මේකට තනි උත්තරයක් දෙනවා. ධර්මස්කන්ධ පහක් අපිට සරුවචනසි උගන්ලා තිනවා. අන්නේ ධර්මස්කන්ධ පහ අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න එක තමයි අපේ Brahmacharya ජීවිතේ. එහෙම නැත්නම් අපි මේ වැඩමුළු කරා. එහෙම නැත්නම් මේ වගේ භාවනා මධ්‍යස්ථාන හදා. අපි මේ පැවිදි වෙන්නේ. අපි මේ ආරණ්‍ය ගත වෙන්නේ ඒ ධර්මස්කන්ධ පහ තේරුම් ගන්න. ඒ පහ කියලා වචන කිව්වට පස්සේ දැන් සාරිපුත්තු සාංශේ ඒ පහක් වශයෙන් දෙන උත්තරයට කියන උද්දේශය කියලා ඊට පස්සේ නිද්දේශ වශයෙන් පහ නම් වශයෙන් කියන. එතකොට වටා ගන්න කෙනාට මාත්‍රිකාව වශයෙන් වටා ගන්න පුළුවන් ඊට පස්සේ මාත්‍රිකාවේ නම් වශයෙන් වටා ගන්න පුළුවන් ඊට පස්සේ අනුමාත්‍රිකාව එක එකක් විස්තර වශයෙන් දෙනවා. ඉතින් මේකෙදී මේ පංච ධම්මකන්දා කියන එකේ පහක්ම දක්වනවා ඉස්ලාම සඳහන් කර තින්නේ සීලකන්දා කියලා. සීල ධර්මස්කන්ධා කිය. අපි අර කතා කරපු අනුග්‍රහිත පහේ ඉස්සල්ලාම දක්වන කාරණා. සීල අනුග්‍රහිතේ වගේ සීල ධර්මස්කන්ධයක් තියෙන. ඒකේ මහ ගොඩක්. සීල කියලා කියන්නේ එක අංශුවක්වත් එක මේ කෙන්දක්වත් නෙවෙයි මහ කන්දක්. ඉතින් ඒක නිසා ඒක අංග සම්පූර්ණ වශයෙන් කාටවත් දැනගෙන කෙලවරට පමිනෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒකේ ප්‍රයෝජනේ සලකලා මේ සීලය අපි කොහොමද ඉදිරියට පෙන්වන මේ සමාධි ස්කන්ධයට ප්‍රඥා ස්කන්ධයට අනුයාත වෙන විදියට ප්‍රතිපදාවක් වෙන විදියට පාවිච්චි කරන්න කියලා මේ සීලය කියන මේ එක්ක ශික්ෂාවක් එහෙම නැත්නම් සීල ස්කන්ධය එහෙම නැත්නම් සීල අනුග්‍රහිතය කියන මේ දේ වාසයෙන් අපි දවසින් දවස කොච්චර දියුණු වෙනවද කියලා ඒක ස්ථිර නিত্য දෙයක් නෙවෙයි. සීලයට බැසගත්තට පස්සේ සීලේ එන්නේ එන්නේ එන්නේ සුද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අන්නේ සුද්ධ වීමේ නැත්නම් මේ විපරිණාමයේ එහෙම නැත්නම් ඒක වෙනස් වෙන ගතිය එහෙම නැත්නම් සුද්ධියටපත් වෙන ගතියේ දවසින් දවස දවසින් දවස සජීවී ගතියක් පෙන්නනවා නම් එයා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සමාධි ස්කන්ධයට සුදුසුකමක් ලබනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සීලය එක තැනක මෙට්ටයි වෙනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම යාගේ සජීවී ගතියක් සමාධියට yaadෙන ගතියක් නැහැ. ඒ නිසා සීලේ නිතරම අපි අදි සීලයක් වඩපත් කරගන්න දන්න කරගන්න පුළුවන් ප්‍රමාණය අද මෙච්චර නම් අපි හෙට ඊට වැඩිය මේක වැඩි කරගන්න උත්සාහ කරගන්න ගතියක් තියෙනවා නම් ඒකෙන් පේනවා මෙයා භ්‍රමචාරීකට කැමැතිද තපසකට කැමැතිද සීලය දිනු කරගන්න කැමැතිද? එහෙමනම් එයාගේ ඊතර ඔය ඔක්කොම ඔය ඉදිරියට කියන බලාපොරොත්තු වෙන සමාධි ප්‍රඥා වැඩෙනවා. සීලයෙන් එහෙම වැඩිමක් වෙන්නේ නැත්නම් ඒක අවශ්‍ය කරන පරිසරය දෙන්නේ. ඉතින් මට මෙහෙම උපමාවක් හිතුණා. අපි යම් වෙලාවක වාහනයක් හරි ගලක් හරි මඩක ඉරලා තියෙනවා නම් ඒ ගල හරි වාහනේ හරි එක්කෝ තිරින්ගයක් දාලා එක්කෝ ජැක් එකක් ගහලා එක්කෝ වාංගු කරලා මේක අපි ටික ටික උස්සන උස්සන වෙලාවේ ඉස්සෙන ඉස්සෙන ප්‍රමාණයට යටට අඩ තිබ්බේ නැත්නම් අර තිරින්ග ගලවපු ගමන් ආයෙ වැටෙන්නේ මඩටම තමයි. මඩට නෙවෙයි මඩ කොට තව ඔද්දල් වෙනවා. දෙසරත් තුන්සරක් කුසුස පාත් කිරුවොත් මඩේ දැරීමේ ශක්තිය නැති වෙනවා. ඒ නිසා අපි ටිකක් ඉස්සෙනකොට ඒකට අඩයක් තියනවා. ඒ අඩේට ගන්නෙ නිකන් ලී කෑල්ලක්. කොට කෑල්ලක්. ඊට පස්සේ ඒ හදාගත්ත පදනම මතින් තමයි තව ටිකක් උස්සන්නේ. ඒක නිසා මේ සීලයන් සීලය කියලා අපේ මේ ක්‍රියාකාරකම් වල හීතල ගතියක්, හික්මිච්ච ගතියක්, සදාචාර ගතියක් එනකොට ඒ මට්ටම ආය කඩා වැටෙන්නේ නැති වෙන විදියට එතෙන්ට ගල් දාලා හරි ලී දාලා හරි මොනවාරකින් පුරවන්න. එතකොට තමයි ආය කඩා වැටෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක කරගන්න බැරි තිල් ගන්නවා ආයෙත් කැඩෙනවා ආයෙ හිල් ගන්නවා ආයෙත් කැඩෙන ජීවිතය තමයි ගෘහ ජීවිතය කියන්නේ. ගෘහ ජීවිතය හරිම අමාරුයි. ඒ වගේ පදනමක් සහිතව ජීවත් වෙන්න මොකද අපිට තියෙන යුතුයකම් භාර නිසා අපි කැමැති වුණත් ඒ යම් ප්‍රමාණයකට සීලෙ ගත්තාම ආයසරයක් වටන ගතියක් තියෙනවා. ඔක්කොටම නම් එහෙම වෙන්න ඕන කම නැහැ. නමුත් එහෙම ගතියක් තමයි මේ ගෘහ ජීවිතය කියලා කියන්නේ ගිහිගේ කියලා කියන්නේ ගිනිගයක් කියලා කියන්නේ. ඒකේ ඉන්නකම් අපි යම් යම් මට්ටම් වලට ගියාට යන්න පුළුවන් බවට හැකියාව තේරුණාට භව සම්පත්තිය තියෙන බව දැනගත්තට අපේ තියෙන මේ අනෙකුත් භව සංයෝජන නිසා බැඳීම් නිසා වගකීම් නිසා අපි ආපහු වැටෙනවා අර හිටපු තැනට. ඒ නිසා අර යට තියෙන චිත්‍රය තියෙනවා අර දාන ගන්න තැන. ඒ ගිහි ගෙන් ආවට පස්සේ කන්දට නැගින්නේ නැගලා ඉනිමකට පයින් ගන්න. තිබ්බොත් ඕක දිගේමයි බහින්නේ ඉතින්. ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් බලනකොට ඉහළට යන්න උදව් කරපු ඉනිමකට පයින් ගන්නවා කියන්නේ මහා ජඩ ගතියක්. නමුත් පැවිදි ජීවිතයේදී උඩට ගියාට පස්සේ මරණය හොඳයි ආය ඇවිල්ලා මේ අර ගිහි ගතියනවට වැඩියි. ඒ චේ නිසා ඒ චිත්‍රය දිහා බලනකොට පේනවා නිස්සන්නවනේ කියන්නේ ඊළට යන්න උදව් කරපේකට පයින් ගන්න දන. ඔල කැමති නම් ඉන්න නැත්තම් යන්න. ඒ තමයි හැටි. ඒක ඒ එච්චරයි කියන්නේ. ඒ කාටවත් ස්තෝත්‍ර කිය කියා වැඳ වැඳ ඒ කටයුතු කරගෙන ඉන්න බෑ. ඊළට ගියාට පස්සේ ඉනිමකට පයින් ගන්නවා. පුළුවන් නම් බෑබම් පුළුවන් නම් කබම් බැන්න කබම් උඩ එච්චරයි. ඉතින් ඒක අමාරුයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එවැනි දෙයක් ප්‍රතිපදාවකට දාගෙන ටික ටික ටික ටික තිරිංග කරගන්නා වගේ තද කරගන්නා වගේ ආයෙ යන්න දෙන්නේ නැතුව මේක මිටට ගන්නවා කියන එක හුඟා ගැඹුරෙන් කල්පනා කරන පේන්නේ පෙරපිනමයි. බුදුමාකාර පිනක් තියෙනවා. මේ සීලය කියන එක ශිෂ්ටාචාරය කියන එක manussත්වයේ ශ්‍රේෂ්ඨම දේ බවත් ඒකට පුදුමාකාර ප්‍රඥාවක් අවශ්‍ය බවත් ප්‍රඥාව නැති මනුස්සයා සිල් රකින්න නැති වෙන්න දහසකුත් එකක් නිදහස කරනු කියනවා. මේ අද සිල් ගන්නවා හෙට වට ගන්නවා. ඉතින් එයා හිතනවා මේ නිදහසට කරනු කියපු නිසා එයා යම රජුරන්ගේ බේරෙයි එනත එයා ලකුණු ලැබෙයි කියලා. නෑ. ඔය කාට නිදහසට කරනු දුන්නා Taman තමයි පසබිම යනගන්නේ පසබිම ගන්නත් ගන්න ඒකට සාධාරණ යුතුයකම් මේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා ඒ නිසා අපි මේ ගත්ත ගමන ඉදිරියට යා ගන්න දෙන්නේ නැතුව අපි පසට අදින්නේ අපි ප්‍රේම කරන දේවල් තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ඒක නිසා සීලයට යනකොට අපිට හුදේ කලාවක් එනවා තනි ගතියක් එනවා. පාළු ගතියක් එනවා. ඉතින් උඟ දෙනකොට කැමති මේ පාළු ගතියට වැඩිය අර කට්ටියත් එක්ක ඉඳලා රැයට කාලා බුදින එකට හරි සතුටක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක දෙන එක තමයි කරන්න තියෙන්නේ. කොච්චර බන කිව්වත් ඒගොල්ලන් කිව්වොත් එහෙම මොන විසුදු ඕමනියම් පාලුකම තනිකම ඉඳගෙන නිවනක් ඕනේ මේ කට්ටියත් එක්ක ඉඳගෙන ජොලියක් දාලා රැයට කාලා ඉන්දියාපම් පාටියක් හරි ගමන් නැදාලා සින්දුවක් කියලා ඉන්න තියෙන හොඳයි නෑ ඊයට යන්න දෙන එකයි කියන්නේ. කවදා හරි ඒක මේ ඔක්කොමලත් එන්න ඕනේ මම ගන්න සිල් රකින්න කියලා කිව්වොත් ඒ මනුස්සයාට කවදාකවත් මේ සාසනේ නා පොඩේ ඉන්න බෑ. ඒ ඊර්ෂ්‍යාවක්වත් ආත්මාර්ථකාරීමක්වත් නෙමෙයි. ඒකට පුදුමාකාර පෙරපින් ප්‍රදේශයක් අවශ්‍යයි. පුබ්බේච කත පුඤ්ඤත අවශ්‍යයි. තියෙන කෙනාට විතරයි මේ නිකන් දෙන සීලේ දුන්නත් ගන්නෙ. මේ සීලේ නිකන් දුන්නට කීයෙන් කී දෙනාද ගන්න කැමති කියලා බලන්න. ඒ පොඩි ළමෙක් ගියාලු මේ මල ගෙදරකට. ඒ මල ගෙදරදී පන්තිල් දෙනවනේ. ඔක්කොමලා බීලානේ. මිනිය විතරයි බීලා නැත්තේ. ඉතින් ආමඳුරු ආවලු ඇවිල්ලා කිව්වලු මේ පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියනකොට එක එක්කත් කිව්වේ නැතුළු මේ පොඩි අයකවල හාමුදුරුවෝම নমස්කාරය කියලා පන්සිල් දීලා ගියයි කිව්වා. මොකද පන්සිල් ගත්තත් ඉඳගෙන ගන්නකොට නැගිටිනකොට කඩනවා. මාත් ගිහලා තිනවා හෝම් පිට්ටනිය වලට එහෙම පන්සිල් දෙනකොට ඔක්කොමලා ඉන්නේ බීලා. මුඛා දැක්කත් මරනවා. සතෙක් පත්තක සර්පයා දැක්කත් මරනවා. මලගෙදර තමයි ඉන්නේ. ඒ ලංකාව වගේ තැන්වල සිල් නිකන් දෙන නිසා හැම පඳුරක් ගානෙම සිල් තියෙනවා. ඒ ගන්න ගන්න තැනට දාලා යනවා. ඉතින් අපි උත්තර වේද කියනවා සිල් දීම කියන්නේ කයි මහානායක අහමුදුරෝ අනුශාසනා කියන රාමජනිකයි මහානායක හඳුරෝ පින් පැමිණීම සියන්නිකයි මහානායක. ඉතින් එක එක කෙනා මහා ලොකෝට කරාට එක් එක් ළඟවත් පිහිටලා නැහැ. අද ශෝචනීයයි හාමුදුරෝ ගාවත් නැහැ. අද පුළුවන් නම් අඩු ගන්න පන්දිල් පද පහට එකඟ කරවගන්න සංඝ සමාජයේ ඒකත් ලොකු දෙයක්. ඒත් තමයි අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්නේ අනුශාසනා කරන තැනත් එහෙමනම් ඒක හරියට මොහොත ගිනි ගත්තා වගේ දැන් මොකෙන් නිවන්නද? ඒ නිසා අපිට මේ සටන කරන්න බෑ. බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ වෙනුවට එකක් කරත හැකි මගේ සීල ගැන මට වග කියන්න පුළුවන්. ඒක දිනු කරගන්න එක විතරයි තියෙන්නේ. ඒ ගමනේ යනකොට දැක්කොත් තවත් ඒ වගේ සිල් රකින්න කෙනෙක් එන හිතන්න පුදුමාකාර පිනක්. තවත් එක මිනිසෙක් මේ එnde end end end සිල්වන්ත වෙන්න උත්සාහ කරනවායි කියලා ඒ එතකොට තේරෙනවා සමග්ගාණන් තපෝසු කෝමේ සමගිය තපසට තියෙන සමගිය ඉතාමත් වැදගත් දෙයක් තව එක්කෙනෙක් ඉන්නවා අඩු ගානේ සිල් ලකින මිනිසෙක් එතකොට තේරෙනවා අනේ මම මේ කරන ප්‍රයත්නය මොනතරම් දේව කෘත්‍යයක්ද බ්‍රහ්ම කෘත්‍යයක්ද රජෙකුටවත් කරන්න බැරි වැඩක් ඒ නිසා මේ සීලය පිළිබඳ යම් කිසි කෙනෙකුට ඊට වැඩිය අද සුද්ධියක් විසුද්ධියක් කල්පනා කරන්න පුළුවන් නම් ඇත්තටම ලෝකයේ වශයෙන් නිවන කියන්නේ සීලය විතරමයි. පුද්ගලික වශයෙන් නිවන කියන්නේ නම් සමාධි ප්‍රඥා තමයි. නමුත් එක සමාජයක යම්ම සමාජයක පංචශීල පද රකින්නවා නම් ඉතින් ඊට පස්සේ ආය මොකක්වත් ඕනේ නැහැ සමාජයේ. අශෝක රජතුමාගේ අශෝක ධර්මයේ තිබුණේ පන්තිල් පමණයි. එචියා දේශනා කරේ මතක් කරේ මේක බුදුහාමරක නෙමෙයි මේ අශෝක ධර්මය කියලා දුන්නේ. ඔක්කොමලා ටික සතුන් මරා නැත්තම් හොරකම් කරා නැත්තම් කාමීච්ඡාචාරය කරා නැත්තම් බොරු කේලම් හිසචන පරිසෝ නැත්තම් බොන් නැත්තම් ඉතින් ඊට පස්සේ වෙන ස්වර්ගයක් ඕනේ නැහැ. ඒකට කියනවා ඒ ආචාර ධර්ම වශයෙන් සදාචාරාත්මක වශයෙන් මට්ටමකට එනවා. කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. කවමදාකවත් ඒ නිසා මෝඩකමට සමහර මේ බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා. එහෙම නැත්නම් මේ ඔක්කොම සිල් සමාදන් කරවන්න හදනවා. මේ කිකිලිය පිටර රක්කනවා වගේ පිසිල් රක්කවන්න හදනවා. එහෙනම් අර මොකද්ද මේ ඉන්කියුබේටරේ දාලා පැටව රක්කන්නේ? ඒ වගේ රක්කන්න පුළුවන්. මේ රක්කන්න පුළුවන් එකන්නේ රකින්න දෙයක් තියෙන. ඉතින් ඒ නිසා ඒ Taman ඒ කරන කෘත්‍යයේ කොච්චර අමාරුවෙන්ද අකල්ප ගාණක් තෙරුම් පොරලා තමයි මට මේ වගේ දෙයක් දැක්කේ. දැක්කට පස්සේ මම මේක කරනවා. ඒ නිසා මං වගේ ඇයි මගේ දරුවෝ කරන්නේ නැත්තේ කියලා හිතුවොත් උන්ද කපෝති. ගොඩ ඒමනක් නැහැ. ඇයි මගේ වගේ මගේ දෙමාපියෝ නැත්තේ ඇයි මගේ සහෝදරයෝ නැත්තේ ඇයි මගේ පන්ති ඉන්න අය නැත්තේ කියලා හිතෙනවා නම් කාට හරි මේ සීලයේ තියෙන gambhiratවය දන්නේ නැතුව ඒගොල්ලෝ මේ ඔක්කොටම දෙන්න හදනවා බුදුරජාණන් වහන්සේවත් හිතලා නැහැ. එහෙම දෙයක් හිතලා නැහැ. ඒක නිසා තමන් සමාදන්ව රකින්න සීලය පිළිබඳව ගැඹුරකින් වෙන විදිහකට කියනවා නම් වගවීමකින් තේරුම් ගන්න භාවනා කරන එක නා විතරයි. අනිත් කෙනා සිල් රකින්නේ සිල් රකීම සඳහා මිස මේ සීලෙන් භාවනාවට තියෙන සම්බන්ධතාවය බල්ලා සීලේ පන්නරේ තියාගන්න නෙවෙයි. ඒ වුණත් ඒකත් වටිනවා. යම් ප්‍රමාණයකට එහෙම හරි කරන එක වටනවා නමුත් අපි මේ රැස්සලා ඉන්න අපි ටික ඒ සීල පදනම තියාගෙන අපි බන්න උත්සාහ කරලා ඒක සමාධියට තුඩු දෙන සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා කියලා ਸਰවඥාසගේ පරිණිරවණ සූත්‍රයේ හැම පරිච්ඡේදයක්ම අවසානයේ සඳහන් කරලා තියෙනවා යම් විදියකට සීලය මුද්දට පරිභාවිතා කරනවා නිකන් ආවට ගියාට විසි කර කර පාවිච්චි කරනවා නෙමෙයි පරිභාවිතා කරනවායි කියලා කියන්නේ තහවුරු කර ගන්නවා නම් සමාධි මහප්පලා හෝති මහානිසංසායයට සමාධියේ ඒ මහත්ඵල මහානිසංස දෙන සමාධියකට ඒක තුරු දෙනවා. ඒ සමාධියේ මහත්ඵල මහානිසංස දෙන දෙයට තුරු දෙන විදිහට ඒක හොඳට පරිභාවිත කරනවා නම් ප්‍රඥාව ලැබෙනවා. එනිසා අපි හරි කැමැති ඉස්කෝල වල අධ්‍යාපන ආයතන වල පරිපාලනය කරන තැන්වල ප්‍රඥාව ලබා ගන්න. නැත්නම් තුන්දලට තේරෙන්නේ නැහැ මේ ප්‍රඥාව ලැබෙන්න පදන වෙන්නේ සීලය කියලා. ඒ සීලය ගැන කතා නොකර මේ ප්‍රඥාව ගණ්ඩ හදනවයි කියලා කියන්නේ මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ගුවෙන් තියෙන ප්‍රධානම දෝෂය තමයි ඒ සීලයේ ජීවිත තන නොදී ඊතුරු ඥාන දෙන්න උත්සාහ කරනවා. ඊතුරු ක්‍රම වලට මනිනවා. විභාග තියෙනවා. ඒ වගේම සම්මාන පූජා කරනවා. ඒ සම්මාන දෙන කෙනා හෝ විභාගයේ හෝ කිසිම තැනක බයලජ්‍ය දෙක ගෑවිලාවක් නැහැ. කිසිම තැනක නැහැ. ඕනි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හොයලා බලන්න. ඒගොල්ල බලන්න හදන්නේ මේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න යන්න යාට සීලය ඕනේ නැහැ කියන්නේ උත්සාහ කරනවා. එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට සීල සර්බලධාරී සීලය ඕනේ නැහැ. එයාට മന്ത്രിතුමාගේ ලියුම ගන්නත් පුළුවන් සල්ලිත් හම්බ වෙනවා ලාභ සත්කාර ඔක්කොම හම්බ වෙනවා සීල් නැති උනට කමක් නැහැ කියලා. ඉතින් එවැනි අධ්‍යාපන ක්‍රමයක් අද පවතිද්දී අපි කොහොමද මේ භාවනා පටන් ගන්නකොට සීලයක් අවශ්‍ය කියලා කියන්නේ හරිම අමාරුයි. ඔය සතිපාසල වැඩ පිළිවෙල පටන් ගන්න වෙලාවේදී උග්‍ර ප්‍රශ්නයකටපත් උනා අපි මේ සතිපාසල පටන් ගන්නකොට ඒ ළමයින්ට සීල පදනමක් එක්කද මේ සතිය උගන්වන්නේ. එහෙම නැත්නම් ආගම ගතියකින් තොරව සතිය දෙනවද කියලා. ඉතින් ගොඩාක් කල්පනා කරලා පස්සේ මම පුද්ගලයෙක් වශයෙන් හිතුවා මේ සතිපාසල වැඩපිළිවෙලදී සීල පිළිබඳ කතා නොකර සතිය අඳුලා දෙන්න ඕනේ. ඉතින් ඒක ප්‍රකාශ කරපු ගාම මට විශාල චෝදනා රාශියක් එන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන්සේ නියෝජනය වෙන්නේ නෑ නේද? භික්ෂුවක් වශයෙන් කොහොමද කියන්නේ? ඇයි නිසරණ වගේ අනේ වගේ තැනකින් ඒ වගේ සතිය අඳුනලා දෙන්න හදන්නේ සීලේ නැතුව කියලා. මොකද මම්ම කතා කරලා කියන අනිත් පැත්තට සීලේ අත්‍යවශ්‍යයි භාවනාවට කියලා. නමුත් මේ සතිය හඳුල්ලා දෙනකොට අපි සීලේ ගන්නේ නැහැ කියන එකට මම දැන් මේක කියපු දේවල්ට විරුද්ධව කතා කරනවා වගේ වැටහෙවි. මතක් කරේ යම් ආයතනයකට බාර දෙනකොට අපි සතිය මොන ඉස්කෝලේකට හෝ දෙපාර්තමේන්තුවට ඒකේ තියෙන නීති පද්ධතිය ඒ ආයතනේ වග බලා ගන්නවා. මම දෙන්නේ සතිය විතරයි. මම මතක් කරන්නේ සතිය විතරයි. ඒ නීති පද්ධතිය අරදී කරන්න මම ඒක කියන්නේ නැහැ. මොකද මේ නීති පද්ධතිය කර දැම්මොත් මේ සතිය බෞද්ධයාට විතරක් සීමා වෙනවා. ඉතින් ඕනම කෙනෙක් ඒ ඒ ආගමේ තියෙන නීති පද්ධතිය රැක්කාවයි. අපි මේ සතිය හඳුල්ලා දෙනවා. ඒක මේ සතිය කෙහෙල් ගෙඩිය ලෙලිය අරලා වගේ නිකන් මදේ විතරක් දෙන එක නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලෝ දැනට තියෙන නීති පද්ධතිය යටතේ, ව්‍යවස්ථා පද්ධතිය යටතේ, ආචාර ධර්ම පද්ධතිය යටතේ ඒක කරගෙන ගියාවයි. නමුත් හොඳ ලස්සනට ඒකේ මේ සතිය කියන එක ගැන මම මේ අමතර පාරක් දාගත්තේ සතිය වැඩෙනකොට සතියත් එක්කම සීලේ වැඩෙන බව ਸਰවඥාන්සේ සහතික වෙනවා ආරම්භක තේජේ වශයෙන් උපරිම සීලේ නැති වුණත් සතිය හරිනම් පටන් ගත්ත තැන ඉඳලා ඉදිරියට ටික ටික ටික ටික සතිමත් වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ මේ සීලය කියන කය වචන දෙක විතරක් නෙවෙයි හිත පවා සංසුන් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ தත්වෙට එකඟනා ඒ කියන කොන්දේසි යටතේ නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ සීලය නෑ කියලා ගල්බල වෙන්න එපා අපිට අංග සම්පූර්ණ සීලයක් ගන්න බෑ. ওই තියෙන தත්වෙ යටතේදීම මේ සතිය දැම්මොත් මං කියන්නේ අර එරිච්ච වාහනේ අපි අඩයක් තියලා උස්සනකොට ඒ වාහනේ පොඩ්ඩක් ඉස්සෙනවා වගේ ඒ අඩේ තියලා උස්සනවා වගේ තමයි සතිය. ඒ ඒ එන ඉඩට ගල ගල ගල ගල හිර කෙරුවොත් එන්න එන්න එන්න වාහනේ ඉස්සෙනවා. ඒක උස්සලා ආය අතෑරියොත් මඩවල ඔද්දල් වෙනවා. ඒක නිසා මේ සතිය තමයි වාංගු කර කර තියෙන සීලය පොඩ පොඩ උස්සලා දෙනකොට අපි පන්තිල් රකපෙකන 6 වෙනි අඩේ තියන්න ඕනේ. ඊගාට 7 8 9 10 එක එක එක එක අඩේ අඩේ අඩේ අඩේ තියාගන්න බැරුව එන් සමහර වහනවා සංස පන්තිල්ම නැතුව හතර රැක්කට කුසල් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. එකක් අඩු කරුවට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඒ වගේ බලනවා අර අමාරු කොටස් නැතුව දැන් පිරිමි ටික හරිය කැමැති පස්වෙනි ශික්ෂාපදේ නැත්තම් හරියම කැමැති. සුරාමේරේ මංජපම නැත්තම් කැමැති. පිටරටවල කාන්තාව තම ගොඩක් බොන්නේ. ඉතින් පන්තිල් කතා කරන්න බෑ. ඒගොල්ලෝ කියන අනිත් ටික නම් කොහොම හරි කරතෑගේ අරකනම් නැත්තම් මේ සීත කාලේ කොහොම ඉඳෙයි. පාටි එකට ගිහලා මොනව කරන්නයි කියලා ඒ ගැන කතා නොකර කියලා දෙනවා. අර චිත්‍රපටයක ජෝබි වික්‍රම කියලා දෙන පොඩි ළමයින්ට ශිල්පද ටික. ඊටමයි කියනවා මේ සතු මරන්න එපා. සතු මැරි මොඳ නේ පොඩි උන්ට කරවබණ ඉන්නවා. හොරකම් කරන්න එපා. ඉස්කෝලේ ගිලවත් කරන්න එපා. කාමීත්‍යචාරය කරන්න එපා. බොරු කේලම් කතා මේ කියන්න එපා බොණ්ඩ එපයි කියලා. ඒකෙන් නැහැලා මාමේ කාමීත්‍යචාරය කියන්නේ මොකද්ද කියලා. දැඟුරු රැතොල් මං කන්නර දිගේ යටින් බල්ලා කියනවා. අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපයි කියලා. උඩ තේරෙන්නේ නැහැ ඌ මොකද තාම කාමයේ කියන එක දන්නේ නැහැ. ඒ කාමීත්‍යචාරය කොහොමද දැනගන්නේ? ඒ කොහොම කියලා දෙන්නේ? නම් වැඩිමයටපත් වෙච්ච කෙනෙක් නැත්තම් දන්න කෙනෙක් ඒ සතිය දීපු ගමන් සතියට වාංගු කරපු ගමන් තමයි තේරෙනවා Taman රකින්න සීලෙටදී තව එකක් දෙකක් බාහිර අරගෙන මේක ඔසවලා තියන්න පුළුවන් කියලා. ඒ ඔසවන වෙලාවේ තිබ්බේ නැත්තම් අතාරපු ගමන් ආයෙ වැටෙන්නේ අරමලටමයි මඩ කොට ඔද්දාල් වෙනවා. ඉතින් ඒක නිසා සතිය පාවිච්චි කරන්ඩ තියෙන සීලේ ඉඳලා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවන වැඩිපුර සිල්ලුතුන් දකින්න හම්බ වෙනවා වැඩි වෙන කල්යනා මිත්‍රෝ දකින්න හම්බ වෙනවා හොඳ සද්ධර්ම ඇහෙනවා මටත් පුළුවන් ටික ටික ටික ටික සීලයකට යන්න කියලා එහෙනම් ඉතින් පුරුෂ ධම්ම සාර්ථි ගුණේ පේනවා එතකොට එයාගේ දියුණුව සමාධි ප්‍රඥාවෙන් මනින්න බෑ සීලේ වැඩිම හරහ පමණක් ගස්කොලන් වලටත් තේරෙනවා සතා සර්පයාටත් තේරෙනවා ඒ නිසා Tamanට තේරෙනවා නම් මේ බණ භාවනා කටයුතු නිසා මම හික්මෙන ගතිය වැඩි, සීතල වෙන ගතිය වැඩි, සදාචාර වෙන ගතිය වැඩි, සිල්වත් වෙන ගතිය වැඩි කියලා. ඒක ආචාර ධර්මයක් අපිත් එක්ක හැසිරෙන අයගේ අපිත් එක්ක ඉන්න පාර්ශව කරුවන්ගේ ප්‍රතිචාර වලින් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මම කොච්චර හිත හිටියත් මං සිල්වන්තයි කියලා. නමුත් අපිත් එක්ක එකට Brahmacharya හැසිරෙන අය අප කෙරේ විශ්වාසයක් කරන්නේ නැත්නම් මේනම් කරන්න අමාරු. අපි දැන් දවස් දෙකකට ඉස්සලා පවාරණය කරා. වස්පවාරණය කරා. ඒ වස්පවාරණය කරනකොට හැම භික්ෂුවක්ම අනෙක් භික්ෂුන්ට වැඳලා කියනවා දිත්තේන වාසුතේන වා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය පච්ඡන්ති පසන්තෝ පටිකරිස්සං මම මේ සංඝයාට පවරනවා මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැකකෙරුවානම් හෝ අනුකම්පා කරලා මට කියන්න මාත් ඒක ඒ විදිහට දැක්කොත් මම පිළියම් කරගන්නවා. ඔයිට වැඩි මොකක්ද ආය සදාචාරයක් ලෝකේ තියෙන්නේ. Taman එක එකට මාස 3ක් ගත කරපු එක හැලිය බත් කාපු අනිත් සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කතා කරලා කියනවා සංගම්මන්තේ පවාරේ. මම ඔබ වහන්සේලාට සංඝයා වහන්සේලාට මම මේ පැවරුමක් කරනවා. මොකද? මගේ අතින් මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක හිතුණා නම් හෝ අනුකම්පා කරලා මට කියන්න. මමත් ඒක පස්සන්තෝ පටිකරසම මාතත් ඒක ඒ විදිහටම පේනවා මේ තරහට කියපේව නෙවෙයි මම පිළියම් කරනවා. ඉතින් බුරුම පඬිසවාංශ කියනවා මේට වැඩිය සදාචාරයක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. කවුරුත් ඇවිල්ලා කේවිතෙන් ගහලා උඹ අර වැරද්ද කරා උඹ රිමන්ඩ් එකට දානවා පොලිසියට දානවා කියලා යුව නෙමෙයි මෙතන තියෙන්නේ. Taman ගිහිල්ලා Taman වගේම සිල් රකින්න දාගෙන බුදුහාමුදුරු ගාවට ගිහිල්ලත් නෙමෙයි. කියලා කියනවා සංඝයා වශයෙන් මම පවරනවා. මගේ වැරද්දක් දැක්කා නම් ඕ ඇහුවා නම් ඕ සැක කෙරුවා නම් ඕ කියන්නේ කියලා. එදි සංඥා නිස්සද්ද වෙනවයි කියලා කියන්නේ කවුරක්වත් කියන්නේ නැහැ කාගවත් තරද්දා. ඒ ඔන්න සීලේ. ඒකට මේ UNDP එකේ න්‍යාය පත්‍රය ඕ World Monetary Fund එකේ න්‍යාය පත්‍ර මොකක්වත් නෙමෙයි එකතු වෙච්ච සංඝයා එකතු වුණා සීල රැක්කා. ඒගොල්ල තමයි කියන්නේ මේ හිටපු මාස තුන ඇතුළත එහෙම නරක වැඩක් වෙලා නැහැ. එහෙනම් නිස්සද්ද වෙනවා. ඊගාට අනික් සංඝය නැගිටලා කියනවා සංගමපන්තේ පවාරෙමි, තිට්ඨේනවා, සුතේනවා, පරිසංකායවා. ඉතින් හැම කෙනාම කියනකොට අනික් කටිය සාදු සාදු සාදු කියන. ඉතින් ඒ අර gedaraක අම්මගේ දරුවෝ එක අම්මගේ දරුවෝ වගේ නෙවෙයි. මේ සීලයක බැඳිලා එහෙම කටයුතු කතා කට කාරණා කටයුතු කරනකොට මේ බුදුහාමුදුරෝ දීපු වැඩපිළිවෙල මේ තාම යන්නේ. එතකොට පේනවා දකින්න මිනිහට ඇස් ලෙඩ රෝග සුව වෙනවා. අහන මනුස්සයගේ කන සුව වෙනවා. ඇසුරු කරන්නන්ට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේ සීලයේ වශයෙන් අපිත් එක්ක එකට සබ්‍රක්‍මචර්ය රකින්න කෙනාගෙන් අහලා කී අහනවා. මගේ අතින් අඩුපාඩු එහෙම වෙලා තියෙනවා කරුණාකරලා කියන්නේ. අපි ඒක උපාධ්‍යයන් වංශයටමපත් කරගන්නකොට කරනවා. උපාධ්‍යයන් වංශයේ යුතුයකමක් තියෙනවා. දකින්න දේ කියලා දෙන්න. ඉතින් ඒක ඒක නැති ඇත්තන තමයි ගියෝ කියන්නේ. ඒගොල්ල කැමති නෑ කවුරක්වත් ඇවිල්ලා අපේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩුම් හොයන්න. ඒගොල්ල ඒකට මානවජ්‍ය වාසිකම් පිළිවෙත නඩු දාන. මගේ පුද්ගලික දේවල් ටැඟිලි ගහන්න එන්න එපා. දැන් බඳපු දෙන්නට දික්කසාද වෙන්නේ හේතුව බඳට පස්සේ මොකක්ද ආයි පුද්ගලිකත්වයක් ඒක ඉතින් ඇඟිලි ගහන්න බෑපයි. ඒකත් බෑ. දරුවෝ කැමති නෑ දෙමාපියෝ ඇඟිලි ගහනවා දකින්න. කිසිම කෙනෙක් කැමති නෑ. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉන්ෂුරන්ස් ක්ලේම් කරා නඩු දැම්මා. මේක ඇතුලේ බලන්න කොච්චර මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකට යටත් වීම නෝන්ජල්කමක් කියලා හිතනවා නම් කවුරු හරි. එහෙම නැත්නම් මේ වෙනම කල් ගෲප් එකක් හදාගන්න නැත්නම් මේ ගෝත්‍රික ජනතාවක් වෙන්න හදනවා. ඒ නැත්නම් ඉවුවා මේ සමාජ ධර්ම නෙවෙයි කියලා කොටු කරන්න හැදුවට කොටු කෙරුවට මේ බුදුහාමුදුරෝ පෙන්නපු නීතිය මේ විනය මොන්නම්ම තාලකින්වත් මකන්න බෑ. ඒක ගරු කරන එක මිනිස්සෙක් හිටියොත් එයා ඒ සීලේ අරසා කරන එක අපි පුංචක් පොඩ්ඩක් එක අංශුවක් ගන්න හිම සාකච්ඡා කරන මම විශාල ස්කන්ධයක් මෙතන තියෙන්නේ දිගින් දිගට මේ අනේකක් ඉතින් ඒක නිසා යම් කෙචේරින් කා සද්ධාව තියෙනවා නම් ඒ මනුස්සයාට පුළුවන් සීලවන්ත වෙන්න යම් කෙනෙක් කොළමොළ නම් එහෙනම් කරන්නම. එහෙනම් මේ මනුස්සයාට කඩුවක් නමන්න හදනවා වගේ, එහෙම නැත්නම් කඩුවක් ගිලින්න හදනවා වගේ, මේ මනුස්සයාට පේන්නෙම මොකටද මේ අහගෙන සිල්පද ඔළුවේ දාගෙන මොකටද මේ කරදර වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සද්ධාව සීලයට යම් ආකාරයට උදව් වෙනවද? ඒකෙන්ම දකින්න පුළුවන් එවැනි කල්පනාවක් තියෙන කෙනා සද්ධාව නැතුව සිල් රක පදින්න බෑ කියන කෙනාට සතිය නම් කවදාකවත් පිටින්නේ නැහැ. මොකද සතිය පිටින්නේ අහිංසක මිනිසුන්ට විතරයි. ඒක නියතමානි වෙන්න ඕනේ. සතිය කියන එක අල්ල බදා ගන්නත් බෑ. කාටවත් දෙන්නත් බෑ. ඒ නිසා මේ සීලේට Tamange තියෙන නතු භාවයක් තියෙනවානේ. කාය වචන දෙක හික්මවා ගන්න තියෙන නතු භාවේ. ඒ නතු භාවේ Tamange තියෙන මානවයිති වාසිකමක් කියලා මම ප්‍රකාශ කරනවා. ඒ මානවයිති වාසිකම පුදන්න ලෑස්ති නම් Taman වගේම සිල්ලාගෙන තව කෙනෙක් ඉතර අපිට කරුණාකරලා මගේ අඩපාඩුවක් තියෙනවා නම් කියන්න. මමත් කැමති වගේ ශික්ෂාගරුක වෙන්න කියලා ඒ ගතිය මම පැවිදි වෙනකොට මට බැන්නේ තනිම නිවන් දකින්න හදනවා කිය. කැලේකට ගිහිල්ලා ඇංගිලා තනිව නිවන් දකින්න හදනවා. ඒක මහා මේ නිදහස අධ්‍යාපනය ලැබලා රටට සේවය කරන වෙනුවට පැත්තකට ලයිදලා සිල් රැකලා නිවන් දකින්න හදනවා ආත්මార్థකාමී වැඩක් කරන්න කියලා. ඇත්තට මේ වෙලාවේ මේ චෝදනා කරාට මයි ළඟ එහෙම උත්තරයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඔලොමල කොමට තමයි ගියේ. පුළුවන්කමට නෙවෙයි සිල්පද රකින්නේ. නමුත් ඒ ඉල්ලගත්තේ ඔලොමල කොමට. නමුත් බුරුමෙට ගියාට පස්සේ ඒ ශාන්ති විස්තර කරලා කියනවා සීලය පිළිබඳ කරහ නැත්තෝ මේ සිල්පද ආත්මාර්ථකාමී කියලා හිතනවා. මේ තනිම නිවන් දකින්න කියලා හිතනවා. ඊට පස්සේ කල්පනා කරන කියනවා සිල්පද කියන්නේ මොකද්ද? සතුන් නොමරණ එකනේ. ඒ නිසා පුද්ගලික දෙයක් නෙවෙයි. තව කෙනෙක් මරන්න නැතු වෙනවා කියන එක සමාජ ධර්මයක් නේ. ඒ නිසා මරෙන්නේ නැති මනුස්සයාට අබේ ලැබෙනවනේ එතන. Taman සිල්පදේ නිසා අර කෙනෙකුට අබේ ලැබෙනවනේ. එච්ච ඒක පුද්ගලික දෙයක් නෙවෙයිනේ. Taman නොමර ඉන්නේ කැබෑව. නොමර ඉන්නේ තව සතෙක් නම් ඒ සතාට අබේ ලැබෙන නිසා ආනිසංසයක් වශයෙන් Tamanට අබේ ලැබෙනවා. නමුත් ලෝකයා හිතන්නේ මේ සිල්පද රකින්නවා කියන එක තනියම නිවන් දකින්න හදන කමක්. ඉතින් සිල්පදෙන් කියන්නේ හොරකම් කරන්නේ නැහැ. අනුන්ගේ සතු වස්තුවක් හොරකම් කරන්නේ නැහැ. ඉතින් එතකොට ඒ බත් වීමයට අභයක් ලැබෙනවනේ. ඒක අපිට මේ බුදුරජාණන්සේ කියනවා අරන්නේ හෝ රුක්කම මේ ගමේ හෝ වටිනාකමක් නැති දෙයක් ඔය දැහැටි දණ්ඩක් බොන වතුර ටිකක් ඒව හොරකම් වස්තු වලට වැටෙන්නේ නැහැ. හොරකම් වස්තු වලට වැටෙන්නේ කවුරු හරි අයිතිවාසිකමක් කියන එක. ඉතින් ඒක අපි ගන්නෑ. ඉතින් ඒකට ඒක සමාජ වශයෙන් තව පක්ෂයකට අබේදීමක් වෙන්නේ. කාමීත්‍යාචාරය කියලා කියන්නේ තව කාට හරි ඇති කාම වස්තුවක් බලහත්කාරකම් කරනවා. ඉතින් තමන් පොරොන්දු වෙනවා නෑ මම එහෙම කරන්නේ නෑ. ඒකට කාම වස්තු හිමියට අබයක් ලැබෙනවා. බොරුවෙන් කේලෙමින් හිස්සජනේ පරිසජෙන් කවුරක්වත් පෙලන්නේ නැහැ. එතකොට මේ කතා කරන අනිත් පාර්ශවයට අබේ ලැබෙනවා. මත්පැන් පානය කරලා මදේට පමාදයට ලක් වෙලා අසත්පුරුෂකම් කරන්නේ. එතකොට සමාජයට අබේ ලැබෙන නිසා මේ සිල්පද රකින්න බෑ තනියම. හොඳට මතක තියාගන්න මේ ශිල්පද කියලා කියන්නේ ශිෂ්ටාචාරයේ පාර්ශවකරුවෙක් විසින් කරන දෙයක්. එනිසා වැද්දන්ට සිල් නැහැ. උන්ට ශිෂ්ටාචාරය නැහැ. වැද්ද සත්තු මරණ කෑවයි කියලා ඕ සුරා පානය කරුවයි කියලා කිසිම විනයකට නීතිකට දාන්න බෑ මොකද බ්ලීච්චේ. සිල්පද තියෙන්නේ ශිෂ්ට සමාජයේ. ඒ නිසා ශිෂ්ට සමාජයත් එක්ක කරන ගනුදෙනුවේදී විතික්‍රමණය වෙන්න දෙන්න එපා. උල්ලංඝනය වෙන්න දෙන්න එපා. සමාජයේ පවතින යම් නීති පද්ධතියක් තියෙනවනම් තමන් ඒ සමාජය පිළිගන්නවා නම් ඒ නීති පද්ධතිය ගරු කරනවා නම් අපි කියන එයාදී විතික්‍රමණයක් වෙන්නේ නැහැ. උල්ලංඝනයක් වෙන්නේ. ඒකට ඒ කෙනාට ආණ්ඩුවෙන් බයක් වෙන්නේ නැහැ. හිරේ විලංගු වැටෙන්න වෙන්නේ නැහැ. තමන්ට තමන් දෙස් දී ගන්න වෙන්නේ නැහැ. අපාය යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සීලය තියෙන්නේ අනික් කට්ටිය අතේ. තමන් එක එnde end end end දිනු කරන දිනු කරන යනකොට තමන් එක ඉන්න පිරිසත් එක්ක ගැටුම් අඩු වෙනවා නම් සීතල ගතිය වැඩෙනවා නම් සදාචාර සම්පන්න ගතිය වැඩෙනවා නම් මහත්ම ගතිය වැඩෙනවා නම් මෘදු ගතිය වැඩෙනවා නම් ඒකට කාටෝක කියන්න ඕනේ නෑනේ. ඒක Tamanටම තේරෙනවා. ඉස්සර මම මේ වගේ දේවල්දි ගහපදින්න යනවා. මම මේකට හැප්පෙන්න යනවා. දැන් සීලේ නාමේ කට පරිස්සම් කරගෙන අතපත දාන්න නැතුව ඉතින් මිනිස්සු හිතන බය අදුකමක් කියලා. මිනිස්සු හිතන අඥාන උපේක්ෂාවක් කියලා. එහෙම නැත්නම් හිතනවා මේ ආත්මార్థකාමී. බුදුහාමුදුර අපි වෙනින් පෙනී හිටියා. බුදුරජාණන්සේ කියනවා කිසිසේත්ම මේක ආත්මార్థකාමී වැඩක් නෙවෙයි. මේක අඥාන උපේක්ෂාවකුත් නෙවෙයි. බය අදුකමකුත් නෙවෙයි සත්පුරුෂයන්ගේ වැඩක් කියලා. මේක සත්පුරුෂයන්ගේ වැඩක්. ඥානයේ තියෙන මනුස්සයා විතරයි හිවලෙක් ඉස්සරහපෙට ඉබ්බා අඬු පුප්පණ්ඩයක් නැතුව වගේ අඬු ඇතුළට අර තියාගෙන අරසා කරගන්න එක බුදුහාමර කියන්නේ කුම්බෝ වංගානි සකේ කලාපේ සමාදාම්බික්ක මනෝවිතක්කේ. හිවලෙක් හරි වෘකෙක් හරි ඉන්න තැනක ඉබ්බා අඬු පුප්පණ්ඩ ගියොත් ඒ අඬුවෙන් අල්ලා කනවා. ඒ නිසා ඒ තාක්කල් එයා අඬුපොප්පන් නැතුව අතුරටලා ඉන්න එක බය අදුකම නෙවෙයි. ඉබ්බට හම්බෙලා තියෙන ස්වභාවික ආවරණ ක්‍රමය ඒක. සිල්වත් භික්ෂුව නැත්තම් සිල්වත් යෝගාවචරයා කවුරු ඇවිල්ලා මොන જાතින් කුප්පණ්ඩ හැදුවත් අවසන් හැදුවත් එයා සීලේ නාමයෙන් සමාදන් වෙච්ච සීලේ අදිෂ්ඨාන කරපු සීලේ නාමයෙන් අකුලගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකට බය අදුකමක් කියලා අද ලෝකේ කියන්න ගියාට මං කියනවා දීර්ඝායුෂ වෙනවා කිය. ඒක නා දීර්ඝායුෂ වෙනවා. ඒ වගේම මේ සමාජය රත්කරනද, පරිසර දූෂණය කරනද, වස්තු සුඛභෝගී පාවිච්චයට යන්නේ නැති නිසා විශාල වශයෙන් එකෙන් සේවයක් සිද්ධ වෙනවා. ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් කියනවා භික්ෂුන් වහන්සේලා ටිකක් කැලේක ඉන්නවා නම් කැලේ රැකෙනවා කියලා. වෙන මොකක්වත් නැද්ද? ඒ බුරුමේ තියෙන කතාවක් මේ ගංගා මැදක තියෙන දූපතක කොටියෙක් ඉන්නවා නම් කොටිය නිසා දූපත රැකෙනවා දූපත නිසා කොටිය රැකෙනවා චුවා චවුන් චවුන් චාන් චවුන් චුවා කොටිය නිසා දූපත රැකෙනවා දූපත නිසා ඒක සංඝයා වහන්සේලා ඉන්නවා නම් සිල්වන්ත භික්ෂුන් වහන්සේලා කැලේ රැකෙනවා ඒක දැන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කරලා තියෙනවා මේ කැලවල රැකලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා ඒ උනට කැලෑ කට්ටිය අපිට නඩු දානවා අපි අපි කැලේ කපන්නේ කියලා ඒ නිසා ඒ යම් කිසි මනුස්සයෙක් සිල් ලකිනකොට යාගෙන් ඒ විහිදෙන සාන්තිකර ඒ කම්පන වේග ගහට කොටක් තේරෙනවා. සතා ස්වරූපයටත් තේරෙනවා. ඒ නිසා ඒක පුංචි කළ සලකන්නේ නැතුව බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට විතරයි සිල් කළ වටිනාකමක් තේරෙන්නේ. එහෙම නැත්නම් ඔලොමල කතා කරලා එයා සිල්පද කඩාගෙන ඒක සමාජශීලී ගතියක් කියලා හිතාන ප්‍රගතිශීලී ගතියක් කියලා හිතාගෙන සමාජ සැලකුම් ලබන්න හදනවා. පසුගිය ඡන්ද දෙකකදී විතර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුණා. අද වැඩියෙන් ඡන්ද ලබන්නේ ඡන්ඩියෝ කියලා. ඕ මොන ජඩකම කරත් මිනිස්සු ඡන්ද දෙන්න පටන් අරගත්තා. ඉතින් ඒක නිසා හුඟ කෙනෙක් මේ තිල්පත ගැන තැකීමක් නැතුව යන්න පටන් අරගත්තා. ඉතින් ඒ නිසා සමාජයට ගියොත් එච්චරම තමයි වෙන්නේ. ඒක නිසා අපි අර සීලයකට යනකොට අර අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම කියලා අර අඬු අකුලකන ජීවත් වෙන ගතිය, අඬු පුප්පන්ට යන්නේ නැති ගතිය නිසා පැවිදි වෙච්ච අලුතමට හිතුනේ මම ගෑනු කෙනෙක් වුණා වගේ කියලා. ඊට ඉස්සෙල්ලා මම හරියට අඬු පුප්පනවා. වචනයක් කිව්වොත් අරින්නේ නැහැ. මට හිතුනේ ඒක පාරට නිකන් කෙල්ලෙක් ලොකු වුණා වගේ. ඒක උඩ ගෙට ගන්න එපායි. ඒක අමුතු කලාවක් මේකේ තියෙන්නේ නිකන් ඉච්ච මෙතෙක් කල අඬ පුප්පණ ගිහලා අරකට එක්ක ගහ ගන්න මේකත් එක්ක ගහන වාද කරන දැන් නැහැ. කරබනින්න බලන මේ මනුස්සයා කියන දේ 100%ක් වැරදි ඇහුන්නේ නැහැ වගේ නිකන් ඉන්නේ. මන්දන ධර්මයට හදිකටම හරස් කපලා කතා කරන්නේ. ඇහුන්නේ නැහැ වගේ කරබන්නිකයි. ඒකට පේනවා නිකන් හරියට මේ කරාරින්න හදනවා කියලා මේ අපි කිව්වට ඔය මොකාවත් අහන්නේ කද්දාවත් ආන්නේ අපි මේ ගහපා දීලා ඒත්තු ගන්නොත් එමස හැදෙයි කියලා කප්පට වෙන්නේ ඒක නම් මට එන්න එන්න පැහැදිලි වෙන එකාට මම ඉන්න ඕනේ නැහැ ඌ හැදෙන ගහපා දීලා මොනම දෙයක්වත් වෙන්නේ නැහැ ඒ නිසා අඬු අකුලගෙන ජීවත් වෙන ගතිය ඒ පේන්නේ බය අඩු ගතියක් තියෙනවා දැන් සරුවච්චන් වහන්සේ යටහිලු net ඇතුව දමණයකට ඉඳුරන් සහිතව බුද්ධ ශිරියෙන් වඩිනකොට ඔක්කොටම පේන්නේ නිකන් අකුලගත්ත ගතියක්. නමුත් සරුවචන්සේ ගව්ව ප්‍රදේශයේ තියෙන හැම දෙයක් උන්වහන්සේට ඇහෙනවයි කියන බවත්, පේනවයි කියන බවත්, උන්වහන්සේට ඒ තරම් ප්‍රණීත ඉඳුරන් තිබුණ බවත් පසු කාලීන සංග්‍රහ ග්‍රන්ථවල පෙන්ලා තියෙනවා. ඉස්සරහට නාලාගිරිය ඇත එනකොට ආනන්ද හඳුරට හරි දුකයි තව පොඩ්ඩකින් කෙහෙල් බොඩයක් වගේ දැන් බුදුහමරත් අල්ලදායි කිය. දුවගෙන යනවා ඉස්සරහට. ආනන්ද හැමදුරන්ට ඊට වැඩි බලයක් නැහැ. ඊට පස්සේ ආනන්ද බුදුහාමුදුරු කියන ප්‍රතිපසට වෙන්න ආයසරයක් ආනන්ද හැමදුරන්ට බඳන්න හොඬේ උස්සගෙන දූවිලි අවුස්සගෙන කන් දෙක දිග ඇරගෙන එනවා ඉස්සරහට. ආයෙත් ආනන්ද හැමදුර ඉස්සරහට යනවා. නෑ නෑ ආනන්ද පිටිපසට. තුන්වෙනි සැරේටත් යනවා. ආනන්දර ඊට පස්සේ මම ඇත්ත ළඟට ආට බුදුහාමුදුරු කියනවා උඹ වගේ 16ක ශක්තිය මට තියෙනවා. ඇත්තු 16ක ශක්තිය තියෙනවා. උඹත් තථා මාත් තථා. බොයි කරන වැඩෙන් අපාය යනවා. එච්චරයි මට කියන්නේ. බුදුහාමතෝ හෙන්ඩුවක් ගන්නෙත් නැහැ, පිස්තෝලයක් ගන්නෙත් නැහැ, කඩුවක් ගන්නෙත් නැහැ, පලියක් ගන්නෙත් නැහැ. අත් දෙක දිග ඇරලා පෙන්නනවා මගේ ඇතේ මොකුත් නැහැ කියලා එතන දනගහන. වැඩේට ඕන වෙනකොට බුදුරජාණන්සේ දන්නවා ඔය කොයි එකා නටනාවත් මට හානි කරන්න බෑ. මම ළඟ ඇත්තු 16ක ශක්තිය තියෙනවා. හැබැයි යන්නේ මේ ගෙට වෙච්ච කෙල්ලෙක් වාගේ. නිබ්බුතානූන මා සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති මේ නිවුනා වූ කෙනෙක් විදිහට තමයි යන්නේ. නමුත් ඇතුළත තියෙන ශක්තිය ඒ සතාට පවා කම්පන වේගකින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බලන්න ඕනේ මකුලුවෙකුට බිබින්න බලන්න මකුලුව දුවනවා. දිවි මකුලුවට බිම්බට දුවන්නේ ඌ එහෙම නතර වෙනවා. ඌ දන්න වරෙන්කෝ ළඟට මම පෙන්නන්නම්. මේ දවස් ටිකේම හරියට වැඩි අදත් උදේ කාලා තිනවා මේ පොලොන්තෙලිසෙක්. වාදයකට කියන්නේ මේ කුණ කට්ට. උඩ තට්ටු කරපුවාම උඳු වෙලක් වගේ ඇකිලෙනවා. වෙන ගැරන්ඩියකටම තට්ටු කරපුවාම දුවනවා. විස තියෙන සර්පයා එහෙම ඇකිලෙනවා. වරෙන් ළඟට ආවනේ ගහනවා විදුලි සැරයට ගහන. ඒ වගේ තමයි හයිය හති තියෙන මිනිහා කාටවත් අඬ අර පාණ්ඩ යන්නේ කියා පාණ්ඩ යන්නේ. එයා දන්නවා සීලේම ආරස්සාවක් වෙනවා කියලා ගහබැනකනත් නෙවෙයි දිනන්නේ. සීල ආරක්ෂාව තියෙන කෙනාට ඉජ්ජති බික්කවේ සීල සම්පන්නස්ස පණිදි සීලවන්තයාගේ හිතුවපෙතු සියල්ල ඉෂ්ට වෙනවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. අනිකට දඟලන තෑගි ලබන්නේ. සීලවන්තයා නිතරම ජයන තෑගි ලබන්නේ. අදිෂ්ඨාන ශක්තියෙම තෑගි ලැබුණා. මොකද එයා ඒ තරම් හිත හදලා තියෙන්නේ. ඒක නිසා ඒක පුංචි කළ සලකන්න එපා. එහෙම නැත්නම් ඒක නෝන්ජල්කමක් කරීමේ නෙවෙයි. ඒක මතු කරලා දෙන්න අපි වගේ මේ දුර්වල ඇත්තන්ට මේ සීලය කියන జగදාව මේ සීලය කියන මේ ආයුධය දෙන්නයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන එක ස්කන්ධයක් ධර්ම ස්කන්ධයක් ඒක නිසා ඒක රැකගෙන ජීවත් වෙනවා නම් අපිට අම්මගෙන් අප්පගෙන් වෙන අරසාව ධර්ම ආරක්ෂාවක් වශයෙන් ලැබෙනවා. අපිට ওই ලාභ සත්කාර සම්මාන සිලෝක මොන වගේන් ලැබෙනත් වැඩිය පිරිච්ච ගතියක් හම්බෙනවා. ඒ නිසා භාවනා වැඩමුළුවක අපි මොනම සමාධියක් නොලැබුවත් මොනම ප්‍රඥාවක් නොලැබුවා අපි දවස් 6ක් අතර සිල් රැක්කා කියනව මතක් වෙනවනම් මරණ මොහොතේදී හෝ වෙන වෙලාවක ඒකම මර පස්සට එන වාහනයට අඩයක් තිබ්බා වගේ ඉර වෙලා හිටිනවා. ඒ නිසා ඒක දිග්ගටම පවත්තන්න දිගට පවත්වනවායි කියලා කියන්නේ කමඨාන උපදේශ ටික හොඳට අහුම්කන් දෙන්න. කමඨාන් වාර්තා ලියනකොට ඒ ඒ ලීලා තියෙන න්‍යායට වැඩ කරන්න. මේක ඉන්නකම් එක එක කෙනාට කතා කරන්න යන්න එපා. අවශ්‍ය දෙයක් තියෙනවනම් අවශ්‍ය කෙනාට කතා කරන්න. එහෙම නැත්නම් එන දුක් ටික කාගෙන අරක මේක ඉල්ලගෙන නිකන් චර්චු ගන්නට වැඩිය කාගෙන ලැබෙන යැපෙන ලැබෙන දේ යැපෙන්න පුරුදු වුණා නම් යනකොටත් ඒ ටික අරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි හෙටත් වෙලාව ටිකක් මම ගන්න බලාපොරොත්තු වෙනවා මේ සීලය පිළිබඳව තව විස්තර සහිතව සමාධියට මේක බලපාන හැටි සාකච්ඡා කරන්න. නමුත් අද දවසේ ගොඩක් වෙලා ගත වෙච්ච නිසා මෙතනින් දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. මෙතෙක් කල් හුඟා කල් සිල්ලකපු පිරිසක් මේ මේ ඊයේ අටසිල් සමාදන් වුණා පිරිසක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ සමාදන් වෙ රකින සීලය අනුගම අනුමත කරනවා නැත්නම් ඒකට කියන්නේ එළඹ වාසය කරනවා නම් අපි මේ ජීවිතේ ලබාගත් ප්‍රධානම දේ තමයි අපිට මේ සිල් දකින්න එක හොඳයි කියලා හිතන හිතවිල්ල. ඒක තන්නේ කර තමන් ගත් එකක්. ඔව් කවුරුත් කිව්වට දුන්නට මේක විතරක් කරන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙමු යම් ආකාරයකට අපි තියා දැක්කට පස්සේ තව කෙනෙකුටත් මේ වගේ සිල් රැකලා මේ ජීවිතයේ තියෙන තියෙන ගොඩක් අසහනකාරී තත්ත්ව බය නැති කරන ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයක ආදර්ශයක් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාතයකට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනා මෙතන නතර කරනවා ශිරු දිනාටම ඒ සීලස්කන්ධය සීල ධර්මස්කන්ධය අදි සීල ධර්මස්කන්ධය බවට පත් වෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා